දේශනා මාලාවේ දෙවෙනි දේශනයයි අද කරන්ට පිළිවෙල තිබෙන්නේ. පසුගිය දවසේ අපි අර දේශනාව අවසාන හරියේදී කාරණයක් මතු කළා. නිවනෙහි පරමාර්ථය කුමක්ද? නිවන කුමක් සඳහාද කියන ප්‍රශ්නය නොගැලපෙන්නේ මක්නිසාද කියන එක ඒ කියන්නේ ශාසන භ්‍රමචර්යාව එනම් ආර්ය අෂ්ටාංගික මාර්ගයේම නිවන නිස්සාය කොටගෙන නිවන පරමාර්ථය කොටගෙන නිවනෙහිම බැසගෙන සිටින නිසා නිවන තුනක් සඳහාද නිවනේ පරමාර්ථය කුමක්ද කියන ප්‍රශ්නය මුසුදුසු ප්‍රශ්නයක් බව අපි කලින් දවසේ සාකච්ඡා කළා. අත්‍යවශ්‍යම සමහර තැන්වල නිවන හඳුන්වීමට යෙදලා තිබෙනවා අනිත්තර දක්මකාරී පරිෝසාන කියන වචනේ පවා නිතර දැක්වෙන පාඩයක් තමයි සූත්‍රවල දස්සක් කාය කුල පුත්තා සම්මදේ වාගාරත්මාන ගාරියන් සබ්බදන්ති සදනුත්තරං දක්මකාරී පරිෝසානං විත්තේ ධම්මෝ සයන් අභුඤ්ඤා සත්‍යකත්වා උපසම්පද්ද විහාති කියන පාඩය යම් අර්ථයක් යම් කාරණයක් සඳහා යම් පරමාර්ථයක් සඳහා කුල පුත්‍රයෝ නැණියෝ සිහිගැන්වෙක් නෑ අනදාරික වූ ඒ කවිද්දක ඇතිවෙද්ද ඒ අර්ථය සදා එන අනුත්තර වූ භ්‍රමචර්ය පරිවර්තනයට භ්‍රමචර්ය අවසානයට දිට ගැනීම මේ ජීවිතයේදීම සතිය අධිඥාවෙන් ඒ අපරිවර්තන සත්‍යත්වය ගැන ප්‍රත්‍යක්ෂ කරගෙන එහිට එළඹ සාහිත්‍ය කලාතුමක ඒ පාඩේ අදහයි. මේ මේ විදිහට මේ භ්‍රමචර්ය භ්‍රමචර්යාව අවසන් වෙනකොට නිවන ලැබෙනවා කියන එක ඒකට හේතුව මොකද? මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය ඍජු මාර්ගයක්. උදිකෝ නාම සෝමග්ගෝ අභයනාම සාදි සාදි වශයෙන් දැක්කෙනවා. මේක මාර්ගය ඍජුයි යන දිශාව අභයයි භය මේ භය කියලා ඊටත් සමහර තැන්වල දැක්කෙනවා. විශේෂයෙන්ම සඳදාත් ධර්මයක් සඳහන් වෙනවා. ඒකත් සික්ඛමානස්ස පුදුමක් ගානේ කාරිනෝ කයස්මින් සක්මන් ඥානං පතෝ අඤ්ඤා අනන්තරා කියලා පිටිවිත්තක පාළිය සඳහන් වෙනවා ඒකත් ප්‍රතික්‍රමානස්ස පුදුමක් ගානේ කාරිනෝ කයස්මින් පතමං ඥානං පතෝ අඤ්ඤා අනන්තරා ඍතු මාර්ගයේ අනුව හැතිරෙන්නා වූ ඒ අනුව සික්මෙන්නා වූ සෛත්‍ය පුද්ගලයාට කයස්මින් පතමං ඥානං ඒ ආත්මත්වය පිළිබඳ ඥානය පළමුවෙන් නැති වෙනවා. සතෝ අඤ්ඤා අනන්තරායිත අනුතුරුවම අඤ්ඤානම් වූ ඒ අරහත් ඵලයෙන් ඒ නිර්වාණය පිළිබඳ ප්‍රත්‍යක්ෂ සහතික අරහත් ඵලෙන් දවස් සහතිකය කියලා කිව්වොදී ප්‍රත්‍යක්ෂ අවබෝධය ලැබෙනවා. එතකොට මෙතන අපට පේනවා මේ අනන්ත අනන්තරා කියන වචනේ ඉදලා කියන ආනන්තරික සමාධි කියලා කියන මේ අරහත් ඵල සමාධියට අනන්තරවම ලැබෙනවා කියන එකයි. එතකොට රහතන් වහන්සේ පිළිබඳව ඒ විදිහේ කිව්වත් ආනන්තරික වශයෙන් කෙනෙකුට ප්‍රශ්නයක් නැගින්න පුළුවන්. හොඳයි සෝවාන් පුද්ගලයා පිළිබඳව කොහොමද කියලා. සාමාන්‍ය විශ්වාසයේ හැටියට සමහර කෙනෙක් හිතන හැටියට සෝවාන් පුද්ගලයා නිවන දකින්නේ හරියට අර වංගු සහිත පෑරක එක වංගුවකින් හැරෙන හැරෙනකොට ඈතින් පේන පොඩි පහන් මෙලියක් වගේ එහෙම නිවනක් දැකීමක් කියලා සමහරවිට හිතන්නේ ඉඳ තියෙනවා. නමුත් ඒ ධර්මානුකූලව කල්පනා කරලා බලනවා නම් අර ආනන්තරික ධර්මතාව මේ ප්‍රථම මාර්ග ඥානයට පවා පොදු දෙයක්. ඒක හොඳට දැක්කෙනවා. දැන් සමහර විට සෝවාන් ඵලය ලැබෙන පුද්ගලයා ඊටාම දිලින්ද වෙන්න පුළුවන් නුගතෙක් වෙන්න පුළුවන් සත්‍යරික් දරුවෙක් වෙන්න පුළුවන් ඒ වගේම කිසියම් තලමුරට ඒ ධර්ම ආසන කෙනෙක් වුණොත් ඒ තැනත්තා සෝවාන් වුණාම කුදුනාන්දනේ උපපද මාලාවක් මේ ධර්මයේ ඇතුළත තියෙනවා. මහා ගොඩක් ඇතුළත තියෙනවා. දිත්ත ධම්මෝ, සත්ත්ව ධම්මෝ, විදිත ධම්මෝ, පරිහදාල් ධම්මෝ, කින්න විචිකිච්ඡෝ විදත කසංකතෝ වේසාරජ්ජත්තෝ සත්‍චිත අපරස්සත්‍යෝ සත්‍චිත ආතනේ කියලා විදිත දිග උපපද මාලාවක් ඇතුළත තියෙනවා. එතන එතකොට දිත්ත ධම්මෝ කියලා කිව්ව කියන සඳහන් වෙනවා. නිවන් නිවන් නිර්වාණ ධර්මයේ දුතුවා සමහර හිතන්න පුළුවන් සමහරට නිර්වාණ ධර්ම පිටිය කියන්නේ අර දැන් ඒ විදිහටම විග්‍රහ කරනවා නම් දැන් රතන සූත්‍රය එහෙම තියෙනවා සහවස් සහවස්තු දස්සන සම්පදායේ හයස්ති ධම්මා දහිතා භවಂತಿ කියලා ඒ ප්‍රථම මාර්ග ඥානයේ උදාර්ශනය ලැබෙනවත් එක්කම සත්‍යය විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන ඒ සංයෝජන ධර්ම තුන ප්‍රහීන වෙනවා කියලා සමහර කෙනෙක් හිතන්න පුළුවන් මේක නිවන යන්තම් නිදර්ශන නිසා මෙහෙම වෙනවා කියලා. නමුත් මේ පාඩයෙන් තේනවා විච්ඡ ධම්ම පමණක් නෙවෙයි. නිවන දිකුවා පමණක් නෙවෙයි සත්‍ය ධම්මෝ නිවනට පැමිණියා. ඒ පමණකුත් නෙවෙයි විදිත ධම්මෝ නිවන තේරුම් ගත්තා. පරියෝගාල ධම්මෝ නිවනට දැසගත්තා. නිවනට කිහිප කිහිප දැක්කා. ඒ අනුව ඊළඟ තවත් වචන කීපයක් කියදෙනවා. තින්න විචිකිච්ඡෝ දෙවිදාවෙන් ඊතර වුණා. විගතකත් හංගතේ සැකය පහළ වුණා. සැකය දුරු කරගත්තා. ඒ සාරජ්‍යපත්ව විසරද භාවයට පැමිණියා. අපරප්පච්චෝ ඒක හිත ඇතනේ මේ ශාස්ත්‍රීය ඇතනේ දෙන ගුරු උපදේශයක් නැතුව සමහර විට ගුරු උපදේශයක් නම් ඉක්මනින් කරගන්න පුළුවන්. එහෙම නැති වුණත් ඒ මාර්ගයෙන් නිවන් දකින්න පුළුවන් මේ මාර්ගය ලැබු කුද්දලෙකට කියන ඒ විදිහේ පද රාශියක් එතන ඉදලා තිබෙනවා. මෙන්න අපිට පේනවා අර්ථකථන මාර්ග ඥානයේදී ඒ ලැබෙන ප්‍රත්‍යක්ෂය පවා අර ඈතින් දකින නිවන් නිමිත්ත. එහෙම නිමිත්ත කරගත්ත දෙයක් නෙවෙයි මේක. නිවනට පැමිණීමක්, දැස ගැනීමක්. සංස්මාවක් වශයෙන් කියනවා නම් ඉතිහාස ප්‍රවෘත්තියකට සම්බන්ධ ජනප්‍රවාදයක් තිබෙනවා. බදපා රජුණන් දඹදිව ආක්‍රමණය කරන අවස්ථාවේදී නිල මහ යෝධයා ගදදාවක් කරගෙන ගදදා ප්‍රහාරයෙන් මුහුදු දෙදා කරලා ඒ යන මාර්ගය පැහැදිලා කියලා. එතකොට ඒ නිල මහ යෝධයාගේ ගදදා ප්‍රහාරය වගේ එකක් තමයි මේ ආලෝකෝත්තර මාර්ගයේ ආලෝකෝත්තර එනාද චිත්තය ඒකේ තරම්ම ප්‍රබලයි. ඒ ඒ පළමුවර ගදදා ප්‍රහාරය ගහුවොත් ගහනකොටමත් අර මුහුදු පැත්ත ඒ මුහුදුතිය දෙබැලලා මුහුදු පැත්ත පේනවා. ඒකයි ඒ පුද්ගලයා ඒ මුහුදු පැත්තට දුටුවා. මුහුදු පැත්තට පැන්නේ ගදාරේ තෙන්තම පැමිණියා. ඒකට කිනි දෙකක් වගේ. අන්න එහෙම සත්‍යයක් මෙතන අපිට පිටා ගන්න තියෙනවා. අර ලබදා ප්‍රහයන් මුහුදු මුහුදුතිය දෙබැල කරනවා වගේ තමයි මේ ආශ්‍රය. ආශ්‍රයයන් මේ ගලාගෙන යන ස්වභාවයක් තිබෙනවා. නමුත් අර ඒ මාර්ග දිත්තේ තරම් බලවත් දෙකියතොත් මොහොතකට දකින්නවා නුවණ. ඒ කියන්නේ මොහොතකට ඒ සංස්කාර ඒ তৃෂ්ණාවේ දෙබෑ කරගෙන සංස්කාර දෙබෑ කරගෙන සංස්කාර නිරෝධය දකිනවා. මේ කාරණය දැන් මේ අපි උපමානකින් කිව්වේ මේ උපමාවට පිටු කරන්න පුළුවන් ධම්මපද දාස් අරුකුත් තිබෙනවා. හින්දසෝ සංකරත්තන්න සානේ කනුද බ්‍රාහ්මණ සංඛාරණ කායං ගත්වා අකතං නිති බ්‍රාහ්මණ. හින්දසෝ සංකරත්තන්න කාමේ කනුද බ්‍රාහ්මණ බ්‍රාහ්මණේ මේ කෙලෙස් කෙලෙස් සඳබද තෘෂ්ණාන මෙති සඳබදේ විදියට පැනලා පරාක්‍රමයෙන් යුක්තව ඒ කපහරින්න. කාමී පනුදදාක්මන. ඒ කාමයන් දුරු කරන්න. සංඛාරණ කයන් යත්වා සංස්කාරයන්ගේ ක්ෂයවීම දැනගෙන අකතම්මෝති බ්‍රාහ්මණ බ්‍රාහ්මණේ ඔබ අකතය අකතනම් වූ අසංකතනම් වූ ඒ සත්‍ය දැනගත්ත කෙනෙක් වෙන්න. මේ ගාථාවේ හොඳටම පැහැදිලි වෙනවා. මේ කරන්නේ මේ මහත් ඥාණයෙන් කරන්නේ කුමක්ද කියලා අර විදිහට දිව පැනලා ඒ අර සඳ වතුර පහර කපන්නා වගේ මේ සංස්කාර මේ કૃષ્ණාවෙන් බැඳිලා තියෙන මේ සංස්කාර සමූහය මේ කෙලෙස් දෙක ඒ මොහොතකට කතනවා කපා හරිනවා එහෙනම් කපා හරිනහම දකින්නවා ඒකට තේරුම් ගන්නවා සංස්කාරයන් කරන්නේ රත්වා සංස්කාරයන් ක්ෂය කරන්න පුළුවන් කියන තත්ත්වයක් අවබෝධය ලැබෙනවා ඒ මොහොතේ සංස්කාරයන් ඒ අර යඩදාගෙන් ඉවත් වුණා වගේ දෙදෑ වුණා වගේ ඈත් වෙනවා අසංකත මොහොත පැත්ත දකින්න අපට කියලා කියන්නේ අසංකත කියලා කියන්නේ ඒකයි. ඒ කියන්නේ සංස්කාරයන්ගෙන් තොර වූ මේ මොහොත පැත්ත මොහොතකට දුටුවා. ඒ జగදාවා ඉස්සුවාට පස්සේ ආයෙත් ගලාගෙන එනවා. නමුත් අර ඒ දිස්ථාසන කියලා කියන්නේ කාශ්‍රව පක්ෂයක් ඒ තවත් නොඉන්නම යනවා. අර ඒ ක්ෂණයෙන් රහත් වූ අර මහා ප්‍රාඥයන් වහන්සේලා බාහිර වෙන මහරතන් වහන්සේලා මොකද කළේ? බුදු පියාණන් වහන්සේගේ මේ දේශනාව අවසන් වෙනවත් එක්කම එක පිට එක වැඩදා ප්‍රහාර පහක් ගහලා හතරක් ගහලා අර සම්පූර්ණයෙන්ම අර ආශ්‍රයයන් ගලාගෙන හතර කළා. අන්න ආශ්‍රක්ෂය ඒ කප්පියට සම්පූර්ණයෙන්ම පැමිණිලා. එහෙම නැති පුද්ගලයා අර මාර්ග පිටියම පිහිට කරගෙන අර යදදාම පිහිට කරගෙන අර අසත අසංකත තත්ත්වය දකිනවා. එතකොට මෙතන අපිට කියනවා මේ අසංකත අකත ආදී දේවල් මේවා ඈත තියෙන නිමිතක් හැටියට නිවන් පුද්ගලයා නිවන් දක්න පුද්ගලයා දක්න එහෙම නැත්නම් අල්ලගන්න. දැන් මේ නිමිති අනුව මේ හිත හිත හිතීම බොහෝ දුරට ඒ භාෂාව ව්‍යවහාරයේ ලක්ෂණයක්. ඒක බොහොම බොහොම අවශ්‍යයි අපිට ඉවත් කරන්න බැරි විදිහට මේ කෙලෙස් සහිත ලෝකයාගේ ව්‍යවහාරයටයි භාෂාව සකස් වෙලා තියෙන්නේ. ඒක නිසා මේ භාෂාවේ එක ලක්ෂණයක් තමයි ග්‍රාහ්‍ය ග්‍රාහක භේදය. ග්‍රාහ්‍ය ග්‍රාහක භේදය කියලා කියන්නේ මේ භාෂාවේ තියෙනවා මේ අල්ලගන්න දෙයක්ත් තිබෙනවා අල්ලගන්න කෙනෙකුත් ඉන්නවා. අන්න එහෙම ව්‍යවහාරයක් තිබෙනවා. විශේෂ විශේෂ කියලා කියන කර්තෘ කර්ම ওই කොයි විදිහට බැලුවත් භාෂා ව්‍යවහාරයේ කරන කෙනෙක් ඉන්නවා. කරන දෙයක් තියෙනවා. අල්ලගන්න දෙයක් තිබෙනවා අල්ලගන්න කෙනෙක් තිබෙනවා ওই විදිහේ ස්වභාවයක් තිබෙනවා මේ භාෂාව. ඒක නිසාම අපට සාමාන්‍ය ව්‍යවහාරයක් වශයෙන් බලපන්න බැරි විදිහට කියන්න සිද්ධ වෙනවා මම නිවන් දකින්න කැමති නිවන නිවන ලබා ගන්න කැමති කියලා ওই විදිහට ලැබීමක් ලබාගත් දෙයක් හැටියට ওই විදිහට ප්‍රකාශයක් අවරට කතා කරන්න සිද්ධ වෙනවා. බුදු පියාණන් වහන්සේ සමහර අවස්ථාවල් වල මතක් කරලා දෙනවා මේ ව්‍යවහාරය මේක ව්‍යවහාර මාත්‍රයක් පමණයි මේක දැඩිව ගත යුතු දෙයක් නෙවෙයි කියලා. සමහර විට අර සමහර පිළිතුරු තියෙනවා අර ගත්තටම කියනවා. අනිත් පිළිතුරු දෙන තැනක් තියෙන හැමෝම සංයුත් සංගයේ සඳහන් වගේ කකුද නැමැති දේව පුත්‍රයා බුදුරජාණන් වහන්සේගෙන් විමසනවා නන්දති සමන මහාන සතුටුවන්නේද මහාන ඔබ සතුටුවන්නේ බුදු පියාණන් වහන්සේට දෙන පිළිතුරු මේ ලද්දාවසෝ කුමක් ලබාගත්තද ඊළඟට අහනවා මේ දේව පුත්‍රයා තේනහි සමන කෝචති එහෙනම් මහාන ඔබ දුක්ඛන්නේද මේ ජීවිතාවසෝ කුමක්ද රැත්නේ නැති වුනේ තේනහි සමන නේව නන්දති නැසෙති හොඳයි එහෙනම් මහාන ඔබ දුක් ඔබ සතුටුවන්නේ නැත්නම් දුක්ඛන්නේ නැත්නම් එසේ රත්නි කියලා එහෙමයි රත්නි කියලා පිළිතුරු දෙනවා. මේ මේ විදිහට බලනකොට අන්තිමට නිවන් ලබනවා කියලා අපි කිව්වට මොකද? බලනකොට ලබාගත් දෙයක්ුත් නැහැ, නැති වුණ දෙයක්ුත් නැහැ. ওই විදිහේ සත්‍යයක් තියෙනවා. නැති වුණා නැති වුණේ යමක් ඇතයි කියලා හිතාගත්තු අවිද්‍යාවක, තව මදිය කියලා හිතාගත්තු සංහාවයි. එච්චරයි නැති වුණේ. මේ අදහස අපිට තවත් මතු කරගන්න පුළුවන්. දැන් ඉන්න හැඳින්වීමට නොයෙකුත් අර අපතා සංඝත නිබ්බාන ආදී කියන මහා පද රාශියක් අපි දාතුවා පද 33ක් ලැබිලා එකතු කරලා කියනවා කියලා එක ලේඛනයක එයින් එකක් තමයි ඔය දීපං කියන එක. දීප දීප කියලා කියන්නේ දිව වෙන. එතකොට නිවන දිව වෙනක් කියනම අපිට හිතනවා මේක ඇත්ත වශයෙන්ම මේ දිව වෙනක් මොහොම ලක්ෂණ දීපකක් වෙන්න පුළුවන් කියලා. මේ අදහසට මේ මේ අදහසට අනේ අපි සමහර විට මේක දෙවිව හිතා ගන්නවා අර අනිකුත් භ්‍රම ලෝක අනිකුත් ලෝක වගේ යම් කිසි භව තත්වයක් කියලා. නමුත් මේකටත් හොඳ පිළිතුරක් බුදු පියාණන් වහන්සේ දීපු තැන අපට හමු වෙනවා සුත්තනිපාතේ පාරායන වර්ගයේ. ඇත්ත තියෙන ඒ බ්‍රාහ්මණ මානවකයා බාලාරි බ්‍රාහ්මණයාගේ ගෝලයා බුදු පියාණන් වහන්සේගෙන් ඉල්ලා හිටිනවා බොහොම ලස්සන ගාථාවකින් මධ්‍යේ කරසින් සිත්තං ඕකේ ජාතේ මහ භයේ ජරාමච්ච පරේතානං දීපං සබ්බ්‍රෝහි මාරිසය කියලා. ඒ ආදි වශයෙන් ඒ කියන්නේ මධ්‍යේ සරස්මින් කිච්චතං ඕකේ ජාතේ මහභයේ මහත් භයානක ගම්මතුර ගලාගෙන එද්දී විලක් මැද සිටින ජනයාට දිවෙනස් යන වගේ මේ ජරාවෙන් මරණයෙන් පෙළෙන්නා වූ ජරා මරණ දෙකට බය පීඩිතව සිටිනා වූ මේ ලෝකයාට දිවෙනස් කියනු නැහැ මාරි නිදු කාණන් කියලා ওই විදිහට බුදු පියාණන් වහන්සේගෙන් ඉල්ලා සිටිනවා බුදු පියාණන් වහන්සේ ඊට දෙන පිළිතුර මධ්‍යේ කරස්මින් සිත්තං කෝභේ ජාතේ මහභයේ ජරා මච්ච පරේතානං දීපංකර බබ්‍රුණි කප්පතේ මම නුඹට කියනවා ඒ දිගින කුමක්ද කියලා මෙන්න මේකයි දිගින අකිංචනං අනාදානං ඒතං දීපං අනාපරං අකිංචනං අනාදානං ඒතං දීපං අනාපරං නිබ්බාන මිතිනං දුෝමි ජරා මච්ච පරික්ඛා අකින්චනන් කියන්නේ කිසිවක් අයිති නැති බව කිසිවක් අයිති නැති බව අනාදානං කියන්නේ කිසිවක් අල්ලගත්තේ නැති බව අකින්චනං අනාදානං ඒකං දීපං අනාතරං මෙන්න මේකයි දෙවෙන වෙන එකක් නේ එතකොට කිසිවක් අයිති නැති බව කිසිවක් අල්ලගත්තේ නැති බව කියන එක තමයි මේ දිවෙන්න කියන්නේ ඒකං දීපං අනාතරං ඒකට මම කියනවා නිබ්බාන නිතිපත් භූමි. මම ඒකට කියනවා නිවන කියලා. නිබ්බාන නිතිපත් භූමි. ජරා මක්ෂි පරික්ෂය. ජරාව සහ මරණය විනාශ කරන, නැති කරන සත්‍යය ඒකයි. කියලා මේක අපිට තේරෙනවා. එතකොට මේ අකත අසංඛත, ඒ වගේම ශබ්ද සංඛාර සමත ආදී පද අත් වශයෙන්ම මේ නිවනට යදාපු ගැළපෙන උපපද සමූහයක්. එයින් එයින් අන්‍ය වූ වෙන ගුඪ ධර්මයක් නෙවෙයි නිවන. වෙන ඈත කියන නිමත නිමෙක්ක් වගේ දෙයක් නෙවෙයි කියන එකයි. එතකොට මේ විදිහේ මේ සමහර විට හිතන්න පුළුවන් මේ සංකතය සංකතය එක පැත්තකට දමලා අසංකතය අනිත් පැත්තකට දමලා නිවන විග්‍රහ පිළිබඳ විග්‍රහවලට සමහර කෙනෙක් බහිනවා. දැන් සංකතය අනිත්‍යයි. අසංකත ධාතු නම් වූ නිබ්බාණය ඒ වචනේ හැටි බලලා දැන් සංකතය අනිත්‍ය නම් අසංකතය නිට්ටය වෙන්න ඕන. ඒ විදිහට හිතලා අසංකතය නිට්ටය කියනවා. එතකොට සංකතය දුකයි. ඒ අසංකතය සත වෙන්න ඕන සුඛ. ඊළඟට ওই විදිහට කියාගෙන ගිල්ලා සංකතය අනාත්මයි. එතකොට තමයි වෙන ටිකක් අමාරු වැටෙන්නේ අසංකතය ආත්මයි කියලා කියන්න වෙනවා. ඉතින් එතෙන්ද සමහර විට මේ නිවන මනාහිපත්‍යක් එකයි ඇති ධර්මයක් කියලා සමහරට නිහඬ වෙන්නත් සිද්ධ වෙනවා. ওই විදිහ සත්‍යයකටපත් වෙන්නේ ඇත්ත වශයෙන්ම මේකට මෙහි රහස තිබෙන්නේ පටිච්ච සමුප්පාද ධර්මය පිළිබඳ පැහැදිලි අවබෝධයක් නැතිකමයි. ඒක නිසා අපිට යම් කිසි දෙයක් කියන්න සිද්ධ වෙනවා කටිච්චසමුප්පාද ධර්මයේ පිළිබඳව. ප්‍රසාරණ දෙකක් ගන්න උනත් පළමුවෙන්ම විරේකයක් අවශ්‍ය වෙනවා. ඒ වගේම මෙන්න මේ ධර්මයේ පිළිබඳ ගැඹුරු ඒ නිර්වාණය පිළිබඳ ගැඹුරු සූත්‍ර දේශනාවට ලං වෙන්න කලින් බොහොම හුඟක් මගෙලි කිරීමට සිද්ධ වෙන සිදෙනවා. ඒ නිසා පටිච්චසමුප්පාද ධර්මයේ පිළිබඳව අපි ඊළඟට යමක් කියන්න බලාපොරොත්තු වෙනවා. අරිය පරිේෂණ සූත්‍රයේ නදුන් සංගිය අරිය පරිේෂණ සූත්‍රයේ බුදු දක්වන හැටියට බුදු පියාණන් වහන්සේ ඒ සම්බෝධිය ලබා ගත්තට පස්සේ පළමුවෙන්ම වගේ මේ ධර්ම ගැඹීරතාව ගැන කල්පනා කරලා බලලා ධර්ම දේශනා කිරීමට අල්පෝත්සාහී වුණ බව සඳහන් වෙනවා. එතෙන්දී කාරණා දෙකක්, දැන් දෙකක් ගැඹුරු හැටියට බුදු පියාණන් වහන්සේට ගැටහි ගියා තේන්නේ ගියා. දුක්ඛං ඉදං ඡානං ගදිදං ඉදක්ඛත්‍යතා පටිච්ච සමුප්පාදෝ මේ එක තැනක් තමයි එක කාරණයක් තමයි ඉදප්පච්චේතා කියලා කියන මේ පටිච්ච සමුප්පාදය දුක්ඛ මේ දැකීම තේරුම් ගැනීම ඉතාමත්ම අපහසුයි. දෙවෙනි කාරණේ ඉදම්පි කෝඨාන දුක්ඛං යදිදං සබ්බ සංඛාර සමුදෝ සබ්බූපති පටිනිස්සග්ගෝ සංහක්ඛයෝ විරාගෝ නිරෝධෝ නිබ්බාණං. මෙන්න මෙතනක් මේ කාරණයක් දැකීම අපහසුයි තේරුම් ගැනීම අපහසුයි කුමක්ද සබ්බ සංඛාර සමතෝ සියලු සංස්කාරයන්ගේ සමනය කිරීම සබ්බුපදීපති නිස්සග්ගෝ සියලු උපදීන් අතහැරීම සංහක්ඛය තෘෂ්ණාව ක්ෂය කිරීම විරාගය නිරෝධය නිබ්බාන කියන මෙන්න මේ විවාහ සත්‍යයක් මේකත් දැකීම අපහසුයි ඉතින් මෙතනින් පෙන්නනවා අපට මේ පටිච්ච සමුප්පාදයේ හැඳින්වීමට යම් වචනයක් යොදනවා නම් ඒකටම ලං කර හැකි වචනයක් යොදනවා ඉතාමත්ම ගැළපෙන වචනයක් තමයි ඉදක්පත්්‍යතාව කියලා. බුදු පියාණන් වහන්සේ ඉදක්පත්්‍යතාව නම් හඳුන්වලා තියෙනවා. අත වශයෙන්ම මේ ප්‍රතිපද සමුප්පාද ධර්මයේ මූල ධර්මය මූල න්‍යාය ආර්ය න්‍යාය තමයි මේ ඉදපත්්‍යතාව. මේක මොකක්ද කියලා අපි තේරුම් ගන්න ඊළඟට ප්‍රතිපද ධර්මය ගැන ඒක මොකක්ද කියලා දැන් අපි ඉගෙනලා බලමු. බොහෝ තැන්වල සඳහන් වෙනවා මේ අහවල් සූත්‍රයේ කියලා කියන මෙච්චරමත් බහුධාතුකාදී සූත්‍රවලත් ඒ උදාන පාළිය කොටනම් පටිච්චසමුප්පාදය දක්වන ආකාරය මෙන්න මේ විදියයි ඉති ඉමස්මින් සති ඉදං හෝති ඉමස් උප්පාදා ඉදං උප්පද්‍යති ඉමස්මින් අසති ඉදං හෝති ඉමස්ස නිරෝධා ඉදං නිරුද්ධති යදිදං අවිද්‍යාපත්‍ය සංඛාරා සංඛාරපත්‍ය විඥානං විඥානපත්‍ය නාම රූපං නාම රූපත්‍ය සලආයතනං සලආයතනපත්‍ය පස්සෝ පස්සපත්ත්‍ය වේදනා වේදනාපත්ත්‍ය සංහා සංහාපත්ත්‍ය උපාදානං උපාදානපත්ත්‍ය භවෝ භවපත්ත්‍ය ජාති ජාතිපත්ත්‍ය ජරා මරණං ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාසා සම්භවಂತಿ එව මේකට කේවරස්ස දුක්ඛ සංගස්ස සමුදයෝ හෝති අවිජ්ජායත්‍ය වාසේත විරාග නිරෝධා සංඛාර නිරෝධෝ සංඛාර නිරෝධා විඤ්ඤාණ නිරෝධෝ විඤ්ඤාණ නිරෝධා නාම රූප නිරෝධෝ නාම රූප නිරෝධා කලායත නිරෝධෝ කලායත නිරෝධා පස්ස නිරෝධෝ පස්ස නිරෝධා වේදනා නිරෝධෝ වේදනා නිරෝධා සංහා නිරෝධෝ සංහා නිරෝධා උපාදාන නිරෝධෝ උපාදාන නිරෝධා භව නිරෝධෝ භව නිරෝධා ජාති නිරෝධෝ ජාති නිරෝධා ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාසා නිරුද්ධාන්ති ඒව මේකත් කේවලස්ස දුක්ඛ සංදාස නිරෝධෝ හෝති. ওই දෙකයි දැක්කෙන්නේ. දැන් මෙතන අර ඉමත්ින් සති ඉදන් හෝති කියලා කිව්වේ ඉතින් හරත් නැගුවොත් මේක extra මූල සිද්ධාන්තයක් වගේ වගේ කියන්නේ ඉමත්ින් සති ඉදන් හෝති. මේ අතිකල්හි මේ දෙයි. උනස් උප්පාදා ඉදන් උප්පද්‍යති. මෙය හට ගැනීමෙන් මෙහි ඉපදීමෙන් කියන එක වගේ මෙහි හට ගැනීමෙන් මෙය හටගනී. උනස් උප්පාදා ඉදන් උප්පද්‍යති. උනස්මින් අසති ඉදන් නැහෝති. මෙය නැත්කල්හි මෙයද නැත මෙය නැති වෙයි. උනස් නිරෝධා ඉදන් නිරුද්ධති. මෙය නිරුද්ධ වීමෙන් මෙය නිරුද්ධ වෙයි. මෙතන හරියට අර වීද ගණිතම සිද්ධාන්තයක් වගේ ඒ විදිහට දක්වලා තියෙනවා. නමුත් ඊළඟට කියනවා යදිදං. යදිදං කියලා කියන එකෙන් හැඟෙනවා අර මුලින් දැක්විය සිද්ධාන්තයයි ඊළඟට දක්වන්නේ ඒකට නිදර්ශනයි. ඒ නිදර්ශන තමයි ඉතින් අර අවිද්‍යාපත්‍ය සංඛාරාදී ඒ ද්වාදසංගය අංග 12. මේ අංග 12 එහෙම දැක්වාට මොකද ඇත්ත වශයෙන්ම මෙතන සිද්ධාන්තය ඉතාමත්ම වැදගත් එක තමයි මෙන්න මේ අර ඉමස්මින් සතිය ආදී වශයෙන් ඒ දැක්වූ ඒ ඒ මුල් මුලින් දැක්වූ ඒ ඒ පද හතර මේ බව හුඟක් හුඟක්ම පැහැදිලි වෙන තැනක් තිබෙනවා සංයුත් සංගයේ නිදාන වර්ගයේ බුදු පියාණන් වහන්සේම ඒ ප්‍රශ්නය නැගලා පිළිතුරු දෙනවා පටිච්චසමුප්පාදන්ත වෝපික්කරේ දේශිකාමි පටිච්චසමුප්පන්නේ ධම්මේ මහණෙනි මම නුඹලාට පටිච්චසමුප්පාදය දේශනා කරනවා ප්‍රතිච්චසමුප්පන්න ධර්මය උදේශනා කරනවා කියලා ඉදිරියට පටන්ගෙන මෙතන වෙනසක් වෙනු කරනවා එතකොට පටිච්චසමුප්පාදයක් පටිච්ච සමුප්පන්න ධර්ම. ඒ කියන්නේ පටිච්ච සමුප්පන්න සමුප්පාදිය අනුව හටගත්තු ධර්ම කියන එකයි. ඒකට පටිච්ච සමුප්පාදය තෝරන්නේ අර මේ 12න්ම අද කෙලවරේ තිබෙන අංග දෙකක් ඉදිරියට ගන්නවා. ධාතිපත්‍ය දුක්ඛේ ජරා මරණ. ධාතිපත්‍ය දුක්ඛේ ජරා මරණ. උපාදාවා තථාගතානං අනුප්පාදාවා තථාගතානං ඊතාවසා ධාතු ධම්මච්චිදතා ධම්මනියාමතා ඉදප්පච්චේතා. තව එක දිගට යනවා අපට ඕන කරන ටික. එතකොට ජාතිපත්ත්‍යා දික්කේ ජරා මරණ. මහණෙනි ජරා මරණය ජාතිය පත්‍ය කරගත් දෙයක්. ජාතිය පත්‍ය කරගත් දෙයක් ජරා මරණය. උප්පාදාවා තථාගතානං අනුප්පාදාවා තථාගතානං තථාගතයන් වහන්සේලාගේ පහළවීම වූයේ හෝ වූයේ හෝ වේවා නුවූයේ හෝ වේවා හිතාවසා ධාතු ඒ ධාතුව ඒ ධර්ම ධාතුව ඒ ධර්ම ස්වභාවය ඒ ඒ අන්දමින්ම පවතිනවා ධාතු ධම්මද්ධිතතා ධම්මස්ථිතිය කියලා දක්වනවා ධම්ම නියාමතාව ඉදප්පච්චේතා මේ ඉදප්පච්චේතා කියන ධර්මතාවය. ඒක තමයි අංග දෙකක්ම වුණත් ඇති අර සිද්ධාන්තයේ තේරුම් ගන්න. මේ කාරණේ අතුවාවේදීම ඒක ඒ තරම් සැලකිල්ලට ගත්තේ නැති බව පේනවා. ඉන්නේ සංකප්පය ඉදප්පච්චය ආදී තේරුම් වලින්. ඒ කියන්නේ ඒක සාමූහික අර්ථයෙන් අර ගන්නවා. නමුත් මෙතන තියෙන මේ අංග දෙකකින් උනත් පෙන්වුම් කරන්න පුළුවන් නිසා තමයි අර පටිච්චසමුපාදයට මේ මේ දෙක සකස්යෙන් බුදු පියාණන් වහන්සේ බදාලනවා මේකයි පටිච්චසමුපාදය කියන්නේ. ඊළඟට ප්‍රකාශ කරනවා කතමේක වික්කවේ පටිච්චසමුප්පන්නා ධම්මා. ඒකට ඉතින් දක්වන්නේ ජරා මරණ වික්කවේ පටිච්චසමුප්පන්නං ජරා මරණ වික්කවේ අනිත්‍යං සංඛතං පටිච්චසමුප්පන්නං කය ධම්මං වය ධම්මං විරාග ධම්මං නිරෝධ ධම්මං මහණෙනි ජරා මරණය මේ අද තියෙන ඒ එක අංගයක් අරගෙන ප්‍රකාශ කරනවා මෙය අනිත්‍යං සංඛතං පටිච්චසමුප්පන්න ජරා මරණ කියන එක අනිත්‍ය දෙයක් සංඛත සකස් කරන ලද දෙයක් අනිත්‍යං සංඛතං පටිච්චසමුප්පන්න හේතුප්‍රත්‍යයෙන් ඒ උපන්නා වූ දෙයක් පටිච්චසමුප්පන්න කය ධම්මං වය ධම්මං විරාග ධම්මං නිරෝධ ධම්මං ඒ ජරා මරණය ක්ෂය වීමේ ස්වභාවය ඇති දෙයක් වය ධම්මං දෙවි යාමේ ස්වභාවය ඇති දෙයක්. විරාග ධම්මං සාමාන්‍ය අදහස මෙයල්ම කියන එකයි ඊට වඩා මෙතෙන්දී සමහර සූත්‍රවල ඒදලා තියෙන අවිජ්ජා විරාගා පීතියා විරාගා ආදී කියනවල ප්‍රධාන අර්ථයට වඩා එතන ගන්න තියෙන්නේ අර දැන් වර්ණ සායමත් ඒ සායමත් නැකිල යාම වගේ පාටක් නැකිල යාම වගේ කියන අර්ථයක් උත් දෙනවා ඒ විදිහට ගන්නත් පුළුවන් කොහොම නමුත් ජරා මරණයේ අපි හිතමු ජරා මරණයේ පාට නැකිල යනවා එහෙම එකක් විරාග ධම්ම නිරෝධ ධම්ම මේ ජරා මරණය නිරුද්ධ වීමේ ස්වභාවය ඇති දෙයක්. කදම්ම වදම්ම නිරෝධම්ම ওই විදිහට මේ ඒකාංගයක් ගැන දක්වනවා. ඊරාද ධම්ම නිරෝධම්ම ඊළඟට ಜಾති පිළිබඳව මේ විදිහට කියනවා. ජාතියත් ඒ විදිහමයි අර කියපු අංග අර ලක්ෂණ වලින් යුක්තයි. ওই විදිහට අවිද්‍යාව දක්වාම ඒකේ කාංගයක් ප්‍රතිසම්පන්න වශයෙන් බුදු පියාණන් වහන්සේ දක්වනවා. එතකොට මේ එක එක අංගයක්ම මේකන මේ පටිච්චසමුප්පන්න වශයෙන් දැක්කේ මේක ගැන ටිකක් කල්පනාකාරී විදිහට තිබෙනවා. මේක ටිකක් අමුත්තක් වෙනවා. මේ කියා මෙතන මේ ජරා මරණය මේක අනිත්‍ය කියලා ප්‍රකාශ කළමක් නිසාද? අනිත්‍ය සංඛතං. මේක එක්තරා විදිහට සකස් කරගත්තු දෙයක්. සකස් කරගත්තු දෙයක් සංඛතං. පටිච්චසමුප්පන්න ප්‍රතිච්චසමුප්පන්න දෙයක්. මේක ක්ෂය වෙනවා. දැන් ජරාව කියන්නේ බලනකොට ක්ෂය වීමක්. නමුත් ජරාමන්නේ ක්ෂය වෙන්න පුළුවන්. ගෙවිල යන්න පුළුවන්. ඒ විදිහටත් මෙතන දක්වනවා. ඒ වගේම ජාතිය ගැනත් ඒ විදිහට කියන. එතකොට මේ පදවල අමුත්තක් බැලු බැලමට පේනවා. දැන් අර ඉස්සෙල්ලා අර ඒ පටිච්චසමුප්පාද ඉදප්පච්චිතා පිළිබඳ ඒ සිද්ධාන්තයේ සඳහන් වෙනවා ඒ විදිහේ කියමනක්. ජාති ඉතින් අපි මස්මින් සති ඉඳන් හොති කියන මේ වීජ ගණිතමය වගේ කියන පෙනෙන සිද්ධාන්තයට අපි ඇතුල් කරොත් අර අංග දෙක ඒ කියන්නේ ජාතිය ජරා මරණයත් ඇතුල් කළොත් මේ විදිහට අපිට ඒ කියන්න සිද්ධ වෙනවා ඉමස්මින් සති ඉදං හෝති කියනවා වෙනුවට ජාතියා සති ජරා මරණං හෝති. ජාතියා උපාදා ජරා මරණං උප්පජ්ජති. ජාතියා අසති ජරා මරණං නොහෝති. ජාතියා නිරෝධා ජරා මරණං නිරුද්ධති. ඔය විදිහට කියන්න සිද්ධ වෙනවා. එතකොට බැලු බැලුන එක සිංහලට නම් ටිකක් අමුත්තක් තේනවා. උපත කියලායි දැන් ಜಾති කියන එක ಜಾති කියන වචනේ සාමාන්‍යයෙන් තෝරන්නේ. ජාතිය සති ජරා මරණං හෝති උපත ඇති කල්ලි මරණය දෙයි උපතේ ඉපදීමේ උපතේ ඉපදී ඉපදීමෙන් නැත්නම් උපතේ හට ගැනීමෙන් ජරා මරණයද හටගෙන උපත නැති කල්ලි ජරා මරණය නොවේ උපතේ නිරුද්ධ වීමෙන් ජරා මරණය නිරුද්ධ වෙයි මේ ජාති ජරා මරණ දෙක ඒ අංග දෙක ගැන කල්පනා කළ බැලුවොත් මෙතන මේ යෙදුණු ආකාරයෙන් සාමාන්‍යයෙන් කල්පනාකාරී විස්පත්තියක් තිබෙනවා. මේ જાතිය මේ එහෙම නැත්නම් උපත උපදින්නේ කොහොමද? මෙතන උපත උපදිනවා වගේ මේ කියන හැටියට. ඒ වගේම ජරා මරණය මැරිලා යනවා. ජරා මරණය පහට තේදිලා යනවා. එහෙම ගතකුත් ගතියකුත් තිබෙනවා. මේක වෙන්නේ කොහොමද කියන එකට පිළිතුරු අපි ඊළඟට ඉදිරියට එන දේශනාවලදී ටික ටික හෙළිවෙන්නත් පුළුවන් සමහර විට. ප්‍රධාන වශයෙන්ම අපි මෙතනදී ඉදිරියට ගනිමු දීඝනිකායේ මහා නිදාන සූත්‍රයේ තිබෙන පටිච්චසමුප්පාද විග්‍රහය පිළිබඳව එන එක්තරා හේදයක්. බුදු පියාණන් වහන්සේ වදාරනවා ස්ථාවතාකෝ ආනන්ද ජායේතවා ජීයේතවා නීයේතවා සවේතවා උපජ්ජේතවා ස්ථාවතා අධිවචනපතෝ ස්ථාවතා නිරුත්තිපතෝ ස්ථාවතා පඤ්ඤාතිපතෝ ස්ථාවතා පඤ්ඤාචරං ස්ථාවතා වත්තං වත්තති ඉස්සත්තං පඤ්ඤාපනාය යදිදං නාම රූපං සහ විඥානේන කියලා මේ විදිච්ඡේදයක් සඳහන් වෙනවා. එත්තාවතකෝආනන්ද එත්තාවතකෝආනන්ද ජායේතවා දීයේතවා නීයේතවා ආනන්දය මෙතකින්ම කෙනෙක් උපදින්නේ උපදනේද වේයි උපදනේ වේයි දිවන්නේ වේයි මැරෙන්නේ වේයි චුතවන්නේ වේයි යලි උපදනේ වේයි උපජිතවා එත්තාවත ආදි වචනපතෝ මෙතකින්ම මේ සාධුරට අධිවචන මාර්ගයක් වෙයි. එත්තාවතා සංඤ්ඤාතිපතෝ එත්තාවතා නිරුක්තිපතෝ මේ සාධුරට නිරුක්ති මාර්ගය වෙයි. එත්තාවතා පඤ්ඤාතිපතෝ මේ සාධුරට ප්‍රඥාති මාර්ගය වෙයි. එත්තාවතා පඤ්ඤාචරං මේ සාධුරට ප්‍රඥාවෙහි බැස ගැනීමක් ගැනීමක් වෙයි. එත්තාවතා වට්ටං වට්ටති ඉච්ඡත්තං පඤ්ඤාපනාය. ඉච්ඡත්වයක් පෙන්වීම කිරීම සඳහා මේ සංසාර වටය සංසාර නැමැති මේ දියසුලිය මෙතෙක් දුරට කලකැවෙනවා. මේ ඉච්ඡත්ත කියන වචනය දැනට අපි විග්‍රහ කරන්නේ ඒකත් ඉදිරියේදී ටිකක් ටික ටික ඒ වචනේ අර්ථයත් විහිද යන්න පුළුවන්. දැනට අපි හිතා ගන්න තියෙන්නේ මේ මෙතෙක් දුරට එතාවක වට්ටම් වට්ටති ඉච්ඡත්තං පඤ්ඤාපනාය මේ සහ දුරට මේ ඉච්ඡත්වයක් පින්නම් කිරීම සඳහා සංසාර දියසුලිය කරකැවේ කොතෙක් දුරට කියන එක තාම කියුනේ නැහැ. මේක අදටයි කියවෙන්නේ. ඒක බුද්ධ දේශනාවටයි සමහර ලක්ෂණ. යදිදන් නාම රූපං සහ විඥානේන. එනම් නාම රූපය විඥාන සහිත වූ කල්හි. මේක අමතරව වචන කීපෙකුත් සමහර මේ සංශෝධන වල තියෙනවා. ඒක අර අටුවාවලින් එකතු කරගත්තු වචනයක්. අන්‍යමඤ්ඤ සත්‍යතාවය පවත්ති කියලා. ඒක ඒක බුද්ධ දේශනාවට අදාළ එකක් නෙවෙයි. ඒක හොඳටම තේරෙනවා. ඒ වාක්‍ය සම්පූර්ණයි. යදිදන් නාම රූපං සහ විඥානෙම කිව්වහම. ඒ කියන්නේ නාම රූපය යම් තාක්කල් විඥානය සහිතව තිබෙනවද? ඒ තාක්කල් අන්න එතෙක් දුරට කියන එකයි. ඒ අර එතෙක් කලින් අර එතෙක් කලින් අර මෙතකින් කියලා කිව්වේ අර මේ අද පද දෙකට සම්බන්ධ කරලා ඒක ගන්න තියෙන්නේ. යම් තාක්කල් නාම රූපය විඥානය සහිත පවතිනවාද? ඒ තාක්කල් කෙනෙකුගේ කෙනෙක් උපන්නයි කියලා කියන්න පුළුවන් මැරෙනවා කියලා කියන්න පුළුවන් චුත වෙනවා කියලා දිරවනවා කියලා කියන්න පුළුවන් මැරෙනවා කියන්න පුළුවන් චුත වෙනවා කියන්න පුළුවන් යලි උපදිනවා කියලා කියන්න පුළුවන් එක්තාවත අධිවචනකතෝ මෙන්න මේ සාධුරතයි අධිවචන මාර්ගයක් සාමාන්‍ය භාෂාවල තිබෙන එක්තරා ඒ අධිවචන නියුක්ති පඥාති කියනක භාෂාව පිළිබඳ එක්තරා ඒ දේවල් බව දැනට හිතාගත්තත් ඇති අධිවචන මාර්ග නිරුක්ති මාර්ග ප්‍රඥාති මාර්ග මේ ඔක්කොම මෙන්න මේ තාද්දුරටයි කියන්නේ. ඒ වගේම ඒතාවක සංඥාවචරං ප්‍රඥාවගේ දැස ගැනීමත් මෙන්න මේ තාද්දුරටයි. ඒ කියන්නේ විඥානයක් නාම රූපයක් එකට තියෙනවා නම් එතන පිටනවා මේ ඔක්කොම. මුළු මහත් සංසාරයේ දියසුලියේ ඒ මුළු මහත් සංසාරේම රහස මෙන්න මේ දියසුලිය තුල ගැබ් වෙලා තියෙනවා. මේ වට්ටම් වට්ටදී මේ වට්ටාවක් ශබ්දය දෙනවා දියසුලියට. ඒක ඒ දියසුලියට සඳහා වෙන බව ඒකත් ඉදිරියේ ඒ සූත්‍රවලදී හෙළියන්න පුළුවන්. ජංකාලේ අර්ථයක් මුලක් දුරට නැතිලා ගිහිල්ලා අතුවාවල මේ වත්තන් වත්ත තියෙන එක සමහර මේ නූතන පරිවර්තන ආදීදී මේවා තෝරන්නේ මේ සසර බහි තෝරනවා දැස්සට සම්බන්ධ කරලා. එහෙම එකක් නෙවෙයි මෙතන කියනවා මේ දෙක අතර තිබෙන එක්තරා කරකැවිල්ලක්. වත්ත කියලා කියන්නේ එක්තරා කරකැවිල්ලක්. දිය සුදියක ගැනීම සංසාර වටය. එතකොට මෙතනින් අපිට පේනවා මෙතන දෙලි කරගන්න පුළුවන් එක කාරණයක් අපි අර මුලදීම පළමුවෙනි දේශනයේදීම අර නාම රූපය ගැන පටන් ගැනීමේදී නාම කියන වචනේ ඒ නාම කියන වචනය මම එහෙම නැත්නම් ප්‍රඥප්තිය ආදියට සම්බන්ධ දෙයක් කියලා විග්‍රහ කළේ මෙන්න මේ විදිය විවරණ ඉදිරියේ තියෙන නිසායි. දැන් මෙතනදී පැහැදිලිව පේනවා අදිවචන නිරුක්ති ප්‍රඥප්ති මාර්ග මේ ඔක්කොම නාම රූප විඥාන දෙක අතර මේකට සම්බන්ධ දේවල් කියන එකයි. දැන් ඊළඟට අපි මේ දියසුලිය මේ තරම් වැදගත් හැටියට දක්වලා කියන නිසා දියසුලියක් හැදෙන හැටි. දියසුලිය හැදීම පිළිබඳ ධර්මතාවලට සිත යොමු කරලා බලමු. කොහොමද දියසුලියක් හැදෙන්නේ? නමුත් මේ යම් කිසි ධර්මතාවක් අනුව දියසුලියක් කියන එක හැදෙන්නේ. දැන් ගඟ ගඟක මුහුදට ගැඹුරුම තැන තමයි දියසුලිය. මේ දියසුලිය හැදීමේදී පළමුවෙන්ම මේ හිතා ගන්න තියෙන මෙන්න මේ ආකාරයටයි සිද්ධ වෙන්නේ ගඟ කොන්න අපි හිතමු වතුර පහළට ගලාගෙන යනවා ඉන්දම්ගේ ස්වභාවය වතුර පහළට ගලාගෙන යනවා නමුත් යම් කිසි දියකට දියවලකින් ඉදිරියට යනවා අර ගඟෙන් ගඟේ ගලා පහළට ගලා යන වතුරෙන් දෙන් වෙලා දියවල ඉදිරියට ගලාගෙන යනවා ටිකක් දුර ඉදිරියට ගියාට පස්සේ අර මහා ජලකඳට මහා ජලකඳේ හැපිලා තෙරපිලා විසිරලා වටරවුමේ ගිහිල්ලා ආයිමත් ඇවිල්ලා අර දීසිලට අර තෙරපීම නිසා සම්බන්ධ වෙලා ආයිමත් ඉදිරියට යන උත්සාහ කරනවා එතකොට මෙතන හිතට නගා ගන්න පුළුවන් මේ අපහන කෙනෙකුට හිතට නගා ගන්න පුළුවන් ওই දෙක දියවැල ඉදිරියට ගිහිල්ලා එක තැනකදී හැපිලා ඒක විසි වෙලා වටරවුමේ ගිහිල්ලා ආපහු කරකැවෙනවා. ඔන්න එතන දැන් කරකැවිල්ලක් දැන් චක්‍රයක්. මෙතන එක්තරා වටවලල්ලක යාමක් පටන් ගන්නවා. ওই විදිහට මේ වටවලල්ල යාම ක්‍රමක්‍රමයෙන් කාලයක් තිස්සේ යන්න යන්න මේක තේරුම් ගන්නවා මට ඉස්සරහට යන්න බෑ කියලා. එහෙනම් ඊළඟට මොකද්ද කරන්නේ? අර පතුලට යවතුල දිශාවට යන්න බලනවා. පහ කාලයේ දෙසට. හරියට අර කිරිගොට්ටක හැදෙට එහෙම නැත්නම් කුණිදයක හැදෙට මේක අර දියසුලිය හැදීගෙන යටට හාරගෙන හාරගෙන යනවා. දැන් මේක පතුල නොපෙනෙන පහ කාලයක් වෙන තරමට හාරගෙන හාරගෙන යනවා. ඒ අතරේ මොකද්ද වෙන්නේ? අර පාතාලිය තිබුණත්යේ පිරීමට මේකුත් විදියේ දේවල් ඇදගන්න ශක්තියකුත් ආකර්ෂණ බලවේගයකුත් මේ දියසුලියට ලැබෙනවා. අවට තිබෙන ඔය අතීති දස්කොලන් මල කුණු හැම එකක්ම ඇදලා ගන්න පුළුවන් එක්තරා විදිහක උපාදානයකුත් ඇති වෙනවා. අර සංහා පිරීමට සුරුසුරු ගදා අර සුරු සුරු කාරකෙන් වගේ අර ඔක්කොම ඇදලා ගන්න ස්වභාවයක් මේ ජීවිතයට ඇති වෙනවා. මෙතන එතකොට අර මහා දවයක් ඇති මහා මහා වේගයෙන් කරක වෙන දියසුලියක් ක්‍රමක්‍රමයෙන් නිම් වලල්ලක් විශාල වෙනවා. මහා භයානක තත්වයක් මෙතන තියෙනවා. මේක මේ මේ ක්‍රියාකාරීත්වය මේ විදිහට කියනකොට මේකට පුළුවන් අපට අත දික් කළ පෙන්වන්න. දැන් ගඟ මුහුද ගඟේ මුහුදේ අර ඈත වතුර ඉවල යම් කිසි නීති ක්‍රියාකාරීත්වයක් තියෙනකොට තියෙනකොට එතනට දෙන්නුම් කරන්න පුළුවන් අපට අත දික් කළ අතන කියලා කියන්න පුළුවන් මෙතන කියලා කියන්න පුළුවන් ඔන්න ඔතන කියලා කියන්න පුළුවන් එහෙම තත්ත්වයක් එනවා. මක් නිසාද මෙතන එක්තරා ක්‍රියාකාරීත්වයක් තියෙන නිසා. සාමාන්‍යයෙන් ලෝකයා ක්‍රියාකාරීත්වයක් කියන තැනකට තමයි ඒකකයක් කියලා කියන්නේ. මේ මේ නූතන යෙදෙන වචනයක් ඒකකයක් එහෙම නැත්නම් මධ්‍යස්ථානයක් එහෙම නැත්නම් ආයතනයක් ඒ ක්‍රියාකාරීත්වයක් ඇති තැනකට ඒකක මධ්‍යස්ථාන ආයතන ආදී පද යෙදෙනවා. ඔන්න එතකොට අර දීසුලියෙත් දැන් තියෙන්නේ මහ බඩ කොටසක් පිරෙන තැනක් හැටියට පේනවා. ඒක නිසා මේකට නමකුත් දෙන්න පුළුවන්. අතන කියලා කියන්න පුළුවන්. එහෙම නැත්නම් අර තැන කියන්න පුළුවන්. මෙතන මේවා කියන්න පුළුවන්. ওই විදිහට නොයෙකුත් ආකාරයෙන් පුරුෂත්වය ආරෝපණය කළා හරිය නැතුව hali මේක පෙන්වන්න කළත් පෙන්වන්න පෙන්වන්න කළා කියන්න පුළුවන් අදිවචන පත නිරුක්තිපත ප්‍රඥාප්තිපත විවෘත කරන්න පුළුවන් නෝබිය සුදිය අනුව නමුත් මෙතන තියෙන මේ ක්‍රියාවලිය ගැන අපි හිත යොදලා බලුවොත් මොකද්ද මෙතන මේ කියන්නේ මෙතන මහා විපර්යාසයක් අර ගියවල හිතා ගන්නවා අවිද්‍යාවෙන් මෝහයෙන් මට පුළුවන් ඉදිරියට යන්න කියලා එහෙම ගිහිල්ලා හැපිලා වටරවුම එක්තරා නිෂ්ඵල ගමනක් මේ යෙදෙන්නේ. නිෂ්ඵල ගමනක යෙදෙන්නේ. පතුල දක්වාම හාරගෙන යන නිෂ්ඵල ගමනක යෙදෙන්නේ. එතකොට ඒකම අවිද්‍යාව එක පැත්තකින් කියන අනිත් පැත්තෙන් අර දියසුලි අර දියසුලියෙන් හැරුණේ පාතාලේ නිසා මහා සංහාවක්. ඒ සංහාව පිරෙන්න ඊළඟට වටපිට තියෙන දේවල් හැම එකක්ම අදාගෙන අදගන්න ස්වභාවිකුත් තියෙනවා. මහා උපාදානයක්. ඔන්න ඔතන තමයි ඉතින් භවය තියෙන්නේ. අර භවය මේ දැන් සත්‍යයක් මේ මේ පිටින්ම මේ මේ මෙතන ක්‍රියාකාරී මධ්‍යස්ථානයක්. මේ දියසුලියේ ස්වභාවය මේ දියසුලියේ ස්වභාවය අපට දකින්න පුළුවන් අපේ මේ ශරීරයේ පවා මේ ආශ්වාස ප්‍රශ්වාස මෙතන තියෙන අර කිස්සියෙන් කියලා කියන ගොඩක් මේ මුළු ආශ්වාස ප්‍රශ්වාස අපි ප්‍රාණය කියලා කියන මෙතන තියෙන්නේ මේ දියසුලියේ ක්‍රියාකාරීත්වය වගේ මේ තේන හාලුවල ක්‍රියාකාරීත්වය තර විදියට අපේ සුදේ වස්තුව මේ රුධිර ධාවනය ඒ හැම එකක් ගත්තත් මේ ශරීරයේ ක්‍රියාකාරීත්වය ওই විදිහේ එක්තරා විදිහක කරකැවිල්ලක් තිබෙන්නේ මෙතන. මේක බැලු බැලමට මේක ස්වයංක්‍රියාත්මකයක් වගේ. දැන් සාමාන්‍ය ලෝකයා ස්වයංක්‍රිය කියලා කියන වචනයක් යොදනවා මේ කාලේ. මෙතන මේ තමන්ටම කරන්න පුළුවන් ස්වභාවයක් වගේ මෙතන තියෙන්නේ. නමුත් මෙතන මේ මහා විපර්යාසයක් බලනකොට අර ආශ්වාස ප්‍රශ්වාස ඒ හැම එකතම එක්තරා විදිහක මේකේ එකිනෙකට ප්‍රතිවිරුද්ධ ධර්ම දෙකක් ඝට්ටනයක්. අර දියසුලිය වගේම තමයි දියදල අර මහා දියදල කන්දත් එක්ක හැස්සිලා තෙරපිලා කරන මහා විපර්යාසය වගේම තමයි මේ මේ මුළු මහත් පැවැත්ම මේ පැවැත්මේ භවය පුරාම ඔය ලක්ෂණය තිබෙනවා. ඒ අපේ ශරීරය පිළිබඳව ඒ වගේ වැඩි දුරට විකට නොකියවත් තේරුම් ගන්න පුළුවනි. ඒ වගේම මේ සමාජයේ පැවැත්මත් ඒ වගේම එකක්. දැන් සමාජයේ පැවැත්ම ගැන සමාජික ඒ සමාජ ජීවිතය ගැන කල්පනා කරලා බලනකොට සමාජ ධර්ම ආදිය ගැන අපට අයිතිවාසිකම් භුක්තියෙන් දෙන්න නම් අපි යුතුයකම් ඉෂ්ට කරන්න ඕන. එතන අන්තෝගත බහිගත තත්වයක් තියෙනවා. ඒ අයිතිවාසිකම් භුක්තියෙන් දෙන්න යුතුයකම් ඉෂ්ට කරන්න ඕන. ඒ වගේම බලතල පාවිච්චි කරන්න නිදහස තියෙනවා. නමුත් රැකීම් වලින් බැඳිලා. අන්න එතනක් තියෙන අන්තෝගත බහිගත වගේ තත්වයක්. ওই විදිහට සමාජය පිළිබඳවත් එහෙමයි ආර්ථික මූලධර්ම පිළිබඳව අපි ඉතින් ඒවා විස්තර වශයෙන් නොකියුවත් හිතින් සඳහන් කළොත් දැන් ඒ අර්ථ ක්‍රමය ගැන කල්පනා කරලා බැලුවත් මහා පුදුමාන්දමේ තත්ත්වයක් එතන තියෙන්නේ. දැන් යම් යම් නිෂ්පාදන පිළිබඳ කල්පනා කරලා බලනකොට ඒ නිෂ්පාදන වලට ඒ වෙළඳපළක් ලැබෙන්නේ ඉල්ලුමක් තිබුණොත්. සිංහලෙන් කියනවා නේද? ඉල්ලුම සැපයීම කියලා පද දෙකක් තිබෙනවා. රටේ එහෙම නැත්නම් ඒ පාරිභෝගිකයාගේ ඉල්ලුමක් කියනවා නම් තමයි ඒකට අනුව අසැපයීමක් තියෙන්නේ. ඒකට ඉල්ලුමක් සැපයීමක් අතර මහ පෙරපීමක් මහ පටලැවිල්ලක් මේ මේ ආර්ථිකය පිළිබඳව තියෙනවා. ඒක නිසා තමයි අර සමහර ධනවත් රටවල් මේ වෙළඳ පොලේ මිල ගණන් පහත බහින නිසා අතිරික්ත ධාන්‍ය වැඩිපුර නිපදවන ධාන්‍ය මොහොතේ ගිහිල්ලා වීසි කරනවා. මේක බැලුවහම මහා විහිළුවක් වගේ. නමුත් අර ආර්ථික මූල ධර්මය නිසා මෙතන මහා භයානක මේ පැවැත්මේ තිබෙන ඒ භයානකත්වය මෙතනින් හෙළියනවා. මේකට උපමාවක් කියතොත් හරියට අර අපි ඊළඟට හිතමු සර්පෙන් එක ප්‍රමාණයේ සර්පෙන් දෙදෙනෙක් එකිනෙකා ගිල ගන්න උත්සාහ කරනවා. කටින් නෙවෙයි ගිල ගන්නේ එකෙක් අනිත් එකාගේ වල්ගේ වල්ගේ ගිලින්න වල්ගෙන් ඉඳලා ගිලින්න පටන් ගන්නවා. ওই විදිහට දෙන්නම ගිලගෙන ගිහිල්ලා මැදට ආවම අපිට මොකද දකින්න ලැබෙන්නේ සර්ප චක්‍රය. ওই සර්ප චක්‍රයේ ඉතින් ওই සර්පෙන් දෙදෙනා එකිනෙකා ගිල ගන්න උත්සාහය ඒක ඉෂ්ට කරගන්න වටේට රවුමට යනවා එකක්වත් ඒ කවදාවත් ඒක ඒක විසඳන තත්වයක් නෙවෙයි. ලෝභ දෝෂ මොහ වගේ මේ මේ එතන තියෙන්නේ ඒ විදිහට රවුමක් යනවා. ඒ සර්ප චක්‍රයේ තිබෙනවා වගේම එක්තරා අවදානම් තත්ත්වයක් අර අපේ ශරීරයේ ඒ ආශ්වාස ප්‍රශ්වාසය පිළිබඳව, ලේ ධාවනය පිළිබඳව, ඒ සමාජයේ පැවැත්ම පිළිබඳව, මේ ආර්ථිකය පිළිබඳව මේ හැම එකම තියෙන මහ පුදුම අන්දමේ අවදානම් අන්දමේ සහභාගතාවක්. අවදානම් අන්දමේ සහභාගතාවක්. මේකම තමයි අර භවය පිළිබඳව ඒ පැවැත්මේ ඇති දුක, බුදු පියාණන් වහන්සේ දුක දුක. සමුදේ පක්ෂය ගැන කල්පනා කරලා බලනකොට ලෝකයේ තියෙන දුක්ඛ ස්වභාවය මේ බැලු බැලමට මේ හැම එකකම ස්වයංක්‍රීයත්වයක් වගේ තියෙනවා මේ ශරීරය පිළිබඳවත් එහෙමයි මේ යන්ත්‍ර පිළිබඳවත් එහෙමයි මේ යන්ත්‍ර ගැන කල්පනා කරලා බැලුවත් සමහර විට මේ යන්ත්‍රික දැන් ජල පොම්ප ආදී එහෙම නැත්නම් විදුලි උපකරණ ආදී මේ හැම එකකම ප්‍රතිවිරුද්ධ ධර්ම දේවක සංග ඒක සංකලනයේනෝ ඒ යන්ත්‍ර ආදී එකක් කරන්නේ. ওই දෙක බැලුවම කිසිම තැනක ස්වයංක්‍රීයත්වයක් නැහැ. ඔටෝමැටික් දෙයකවත් ඔටෝ බවක් නැහැ. අත්‍ය වශයෙන් තියෙන්නේ මේක මහා දුකසේ දරා සිටීමක්. මේක තමයි අර දුක්ඛ කියන කෙටි වචනේ තේරුම. දුක් කියන්නේ දුකසේ, ඛ කියන්නේ දරා සිටීම. දුකසේ නමුත් දරාගෙන සිටනවා. දරාගෙන සිටන නමුත් දුක. එතකොට දුක්ඛ කියන එකේ අර්ථය උතනින් ගන්න පුළුවන්. එතකොට මේ එකම අපට තවත් කාරණයක් මෙතන හෙළි වෙනවා. දැන් මේ මේ දියසුලියේ ක්‍රියාකාරීත්වය නිසාම අර මෙතන මෙතන කියලා කියන්න පුළුවන් තත්ත්වයක් ඇති වුණා. අපි අර මේ ඉච්ඡත්තං කියලා තේරුම් නොකළ වචනයක් තිබෙනවා අර කලින් සඳහන් කළ පාඨයේ. එත්තාවතව වට්ටම් වත්තටි ඉච්ඡත්තං සංයාපනා ඉච්ඡත්වයක් දැක්වීම සඳහා ඉච්ඡත්වයක් දැක්වීම සඳහා මේ සසර සංසාර වටේ කරකැවෙයි කියලා. ඔන්න දැන් ඉච්ඡත්තං කියලා කියන්නේ අර දැන් ඉච්ඡං කියලා කියන්නේ මෙසේ කියන තේරුමට. ඉච්ඡත්ව කියලා කියන්නේ මෙසේ බව. එතකොට මෙසේ බවක් දැක්වීමට පුළුවන් තත්ත්වයක් හැදෙනවා අර අර දියසිරිය නිසා. මේ කාරණේ හොඳට පැහැදිලිගෙන ධාතහ දෙකක් සුත්ත නිපාතයේ ඒකානුපස්සනා සූත්‍රයේ සඳහන් වෙනවා. ජාති මරණ සංසාරං ජීවජන්ති තුනක් තුනක් චිත්ත භාවඤ්ඤතා භාවං අවිජ්ජායේව සාගති සංහා දුතියෝ පුරිසෝ දීඝ මද්ධාන සංසරං ඉත්ථ භාවඤ්ඤතා භාවං සංසාරං නාති ගත්තති. ඔය ධාතා දෙකේම ඉත්ථ භාවඤ්ඤතා භාව කියන පද දෙක සඳහන් වෙනවා. බොහොම වැදගත් කාරණාවක් බව මෙතන හෙළියනවා. එතකොට පළමුවෙන් කියුනේ ජාති මරණ සංසාරං යෝගජන්ති පුනක් පුනං. යම් කෙනෙක් යම් ලෝක සත්‍යයගෙන කරගෙන යම් කෙනෙක් මේ ජාති මරණ සංසාරක ජාති මරණය දෙක අතර මේ වටරවුනේ කරකැවිල්ල පැතුම් නැවත නැවතත් යොද්ද ගමන් කරද්ද ඉච්ඡාභාවඤ්ඤතාභාවං අවිජ්ජාය ඒව සාගති ඉච්ඡාභාවඤ්ඤතාභාවයක් වන මේ සංසාර ගමන අවිද්‍යාව ගේන ගමනය අවිද්‍යාය ඒව සාගති ඒ ගමන අවිද්‍යාවෙන් යන යමන ගමනක් කියන එකයි ඊළඟ ධාතාවය කියන්නේ සංසාදුතියෝ පුරිසෝ දීඝමද්ධාන සංසරං ඉච්ඡාභාවඤ්ඤතාභාවං සංසාරං නාතිවත්තති සංහාව දෙවෙන්නා කොටක දෙවෙන්නා කියලා කියන්නේ දැන් ගහක් යනකොට දෙන්නෙක් එක්ක ගෙනහන ගතියක් තියෙන එක මාරුන්ගේ අන්න සදයක්. ඒ වගේ සංහාව දුතියෝ පුරිසෝ මේ සංසාරගත පුද්ගලයා සංහාව දෙවෙන්නකටගෙන යාළුව කරගෙන යන්නේ. සංහාව දුතියෝ පුරිසෝ දීඝමද්ධාන සංසාරං. දීර්ඝ කාලයක් සංසාරයේ ගමන් කරන්නේ ඉච්ඡ භාවඤ්ඤතාවයන් සංසාරං නාතිවත්ති. මේ චිත්ත භාවන්‍යතා භාවය කියන මේ මේ ස්වභාවය මේ ධර්මතාවය ඇති මේ සංකාරය නොඉක්මවයි මෙයින් බේරෙන්නේ නැති කියන එකයි. එතකොට දැන් අර අර අපි කිව්වා මෙතන මෙතනක් පහළ වුණා කියලා. අර අර දියසුලිය නිසා. අත්ත වශයෙන්ම මේ කෙනෙකුගේ උත්පත්තිය කෙනෙක් උපන්නා කියලා කියන්නේ මෙතනක් පහළ වීම. මහා ආශ්චර්යමත් දෙයක් සිද්ධ වෙනවා. කෙනෙක් උපන්නා කියලා කියනකොට එහෙම නැත්නම් ඉස්සත්වයක් කියලා ඇති වෙනකොට එතන එතන මෙතනක් වෙනවා. ඒ මෙතනක් ලෝකෙට උපදිනවා. මේ මෙතන මේ ඉත්ත භාව කියන එක දැන් ඉස්සෙල්ලා තව තේරුම් කළ යුතු තිබෙනවා. ඉත්ත භාව අඤ්ඤතා භාව කියන පද දෙකම. ඉත්තත් කියලා කියන එකටම තමයි ඉත්තත් ඉත්ත භාව කියලා කියන්නේ. ඉත්තත් කියන එක අපි කිව්වා ඉත්තත් කියලා කියන්නේ මෙසේ බව. ඉත්ත භාව කියලා කියන්නේ මෙසේ බව. මේ යුගල හැටියට එතකොට යෙදෙන්නේ ඉත්ත භාවයයි අඤ්ඤතා භාවයයි. අඤ්ඤතා භාවය කියලා කියන්නේ ඊට මීට වෙනස් බව මෙසේ බවක් මීට වෙනස් බව අර ප්‍රතිවිරුද්ධ ධර්ම දෙකට සංගතනාව එතන තියෙනවා අන්‍යථා බව කියලා කියන්නේ ඊට වෙනස් බව එතකොට කෙටියෙන් අපිට කලකා ගන්න පුළුවන් සමහර විට මෙසේ බව සහ අන්සේ බව කියලා අපිට වචනයක් සමහර විට හදන්නත් වෙනවා මේ ආගෙන වැඩි සාකච්ඡා නොකිරීම නිසා වචන හදන්නත් වෙන විදිහයි තියෙන්නේ ඉච්ඡාව අන්‍යථා බව මෙසේ බවක් මේ මේ ධාතාවෙම මේ සිත්ෙන් පාදී මේ කියපු මේ තරම් වැදගත් ධාතාව දෙකම අකුව අපේ ඉන අවස්ථාවේදී මේ ඉස්සරාව අඤ්ඤතාවර කියන වචන දෙක තෝරන්නේ මෙහිමයි. ඉස්සරාව කියලා කියන්නේ තෝරන්නේ ඉමං මනුෂ්‍ය භාවං. මේ මනුෂ්‍ය භාවය. අඤ්ඤතාවර කියලා කියන්නේ ඊතු අවශේෂ අඤ්ඤනිකාය භාවං කිය. මේ මනුෂ්‍ය භාවයෙන් අන්‍ය වූ අනිකුත් ඒ සත්ව අනිකුත් භව කියන එකයි. නමුත් මේක <clears throat> මේ ඉස්සත් කියන එකේ මූලික අර්ථය ගැඹුරු අර්ථය ඒක තේරුම් ගත්තේ නැති බව පේනවා. මේ අතුආවේ කියන අර්ථ දීම වැරදි බව පෙන්වන්න හොඳ සාධකයක් අපිට දීඝනිකායේ පාටික සූත්‍රයේ එළියෙනවා. කාටික සූත්‍රයේ සඳහන් වෙනවා එකකින් කියතොත් අර කල්ප විනාශ අවස්ථාවේදී ශූන්‍ය වූ හිස් වූ බ්‍රහ්ම විමානයක් පහළ වෙනවාය. ඒකදී කෙනෙක් ඒක කවුරු හරි ගිහිල්ලා උපදිනවා. ඉපදිලා කාලත් එතන තනියම ඉන්නකොට තනි තනිකම් වැඩි නිසා කල්පනා කරනවා අහෝවත අඤ්ඤේති සත්තා ඉච්ඡත්තං ආදච්චේය. අනේ අර තවත් සත්‍යයෙන් මෙතෙන්ට මේ ඉච්ඡත්වයට එනවා නම් කියලා. එතන ඉච්ඡත්වය කියන්නේ මනුෂ්‍ය ලෝකේ නෙවෙයි. එතන කියන්නේ බ්‍රහ්ම ලෝකයෙන් බලනකොට ඉච්ඡත්වය මනෝ බ්‍රහ්ම ලෝකයයි. මනුෂ්‍ය ලෝකේ ඉන්න අපටයි මේක ඉස්සත්තේ මනුෂ්‍ය ලෝකේ වෙන්නේ. ඒකත් මේකේ අර සාමාන්‍ය පටු අර්ථයෙන් ගත්තොත් මනුෂ්‍ය ලෝකේ කියලා ගන්න පුළුවන් වුණාට දැන් මෙතන විශේෂයෙන් මේ කියලා කියන්නේ මේ මුළු මහත් සංසාරයම කියලා කියනකොට මනුෂ්‍ය ලෝකේ එක පැත්තකට දාලා අනිත් ඒවා වෙන පැත්තකට දෙන්නක් නෙමෙයි මෙතන කියන්නේ. මෙතන ධර්මතාවක් දක්වන්නේ. ඉස්සත්ත අඤ්‍යතත් අර අර අභියෝගිය වගේ ඉස්සභාවයක් එක්කම තියෙන අඤ්‍යතභාවයක්. යම් තැනක ඉස්සත්වයක් ඇති වුණා නම් ඉන්නේ මේ අර පැවැත්මේ තියෙන ඒ ඝට්ටෙන් අය මෙතනින් පෙන්වු කරන්නේ. මෙතන කියලා දෙයක් ඇති වුණා නම් ඒකම ඒකින් අන්‍ය වූ තැනක්. ඒ විදිහේ ස්වභාවයක් ඉස්සේ තියෙනවා. අර ඉස්සත්තයි තම අන්‍යතා භාව කියලා කියන්නේ ඒක වෙනස් වෙනවා. ඕක නිසා තමයි දැන් අනිත්‍යතාව තෝරනකොට යෝගන පද තමයි විපරිණාම අන්‍යතා භාව. එතනත් අන්‍යතා භාව කියලා කියනකොට විපරිණාම වෙනවා. විපරිණාම කියලා කියන්නේ දැන් පරිණත කියලා කියන්නේ හොඳ මෝරපු අවස්ථාව. විපරිණාම කියන වචنين නැගෙනවා ඉස්සෙල්ලා පරිණතයක් ගැන ආදාහයක් තිබුණු බව. විපරිණාම අඤ්‍යතාභාව කියලා කියන්නේ ඔන්න හොඳ විපරිණාම පරිණත තත්ත්වය මූලික තත්ත්වය කියලා හිතාගෙන ඉන්නවා. නමුත් දන්නේම නැති ඒක විපරිණාමයට හැරෙනවා වෙනස් බවට හැරෙනවා අඤ්‍යතාභාව වෙන දෙයක් බවටපත් වෙනවා. මෙන්න මේක ලෝක ස්වභාවයක්. මේක අනිත්‍යතාව ධර්මයේම ස්වභාවයක් බව ඒක නිසා තමයි අර මුල් කාලයේ අනිත්‍යතාව පිළිබඳ තියෙන්නේදී උපාදෝ පඤ්ඤායති සංකත ලක්ෂණ වශයෙන් දක්වන්නේ උපාදෝ පඤ්ඤායති වයෝ පඤ්ඤායති තිතස්ස අනියතත්තං පඤ්ඤායති කියලා. උපතක් වෙනවා, දීමක් වෙනවා, දෙවියාමක් වෙනවා. හිතක්ස හිතස්ස අනේ සත්තං. හිත හිත කියලා තිබෙනවා කියලා හිතන දේ එහි වෙනස් වීමක් අන්‍යථා භාවයක් තිබෙනවා. මේක ප්‍රහුකාලක මේ කාල්පනික වශයෙන් මේවා තෝරන්න ගිහිච්ච අයට ශාස්ත්‍රීය වශයෙන් තෝරන්න යනකොට මේක තුනක් හැටියට හදාගත්තා. උත්පාද පිටිබංග කියලා ඔය එකට එකක් මේ දෙද්දේ අමුතුව තියෙන තුනක් හැටියට. නමුත් ධර්මතාවාව බලනකොට මේ වචන දෙකකින්ම පද දෙකකින්ම මේ தত্ত্বය අල්ලගන්න පුළුවන්. ඉච්ඡාභාවයකුත් තියෙනවා, අඤ්ඤතාභාවයකුත් තියෙනවා. ඒක නිසා තමයි අර සමුදය වය ආදී වශයෙන් බොහෝ අවස්ථාවල්වල වචන දෙකකින්ම බුදු පියාණන් වහන්සේ අනිත්‍යතාව දක්වනවා. අර ටිකක් අනිත්‍යත්වම් කියන අදහස මොකද? ලෝකයා සාමාන්‍යයෙන් සිටි සිටි කියලා හිතන එක ඇත්ත වශයෙන්ම සිටියක් නෙවෙයි. ඒ සිටියේ මුලින්ද ළඟටම තියෙන අඤ්ඤතාභාවය. දැන් අපි මේක පරිසංස්කාරී අපි අර ධාති ජරා මරණයට සම්බන්ධ කරලා බැලුවොත් මේ ධාතිය මෙතෙන් මෙතෙන් පෙනෙන්නේ අපට අර අංග දෙකේ සම්බන්ධයේ ධාති සහ ජරා මරණ දෙකේ සම්බන්ධය කොයිතරම්ද කියතොත් යම් කෙනෙක් ඒ උපදිනවත් එක්කම ඒ ඒ තැනත්තාගේ අන්‍යතාවය පටන් ගන්නවා ඒ එක්කම මරණයත් එතනනේ කියලා කියන අර පසුකාලීන ධාතියක් ධාතාවක් නමුත් බොහොම අර්ථවත් ධාතාවක් තමයි උපත්තියා කහේ වේදන් මරණං ආදතං සදා කියන එක. ඒ කියන්නේ උපතත් සමගම හැම කල්ලිම මරණය එනවා කියන එක. අර ඈඳුත්තකින් එකක් ඇදලා ගන්නකොට අනිත් එකක් ඇදිලා එනවා වගේ ඔය ධාතිය ඇදලා ගන්නකොට ජරා මරණයත් ඇදලා යනවා. බුදු පියාණන් වහන්සේ පහළ වෙන තාක් ලෝකයා හිතුවේ ජරා මරණයෙන් තොර ධාතියක් අපිට ලබා ගන්න පුළුවන් කියලා. ඒ ධාතියෙන් තොර භවයක් ලබා ගන්න පුළුවන් කියලා. භවයෙන් තොර උපාදානයක් තිබුණා. ওই විදිහට අර ඈඳුත්තේ ඈඳුතු ස්වභාවය අර ඉදක්ක්‍යතාව නොතකීම නිසා ලෝකයා අර විදිහ මෝහයෙන් ප්‍රඥාවක් යෙදුවා. ඒක නිසා තමයි ඒ ගැටුමක් ඇති වෙන්නේ ඇත්ත වශයෙන්ම. එතකොට බුදු පියාණන් වහන්සේගේ ධර්මයම අපට තේරෙනවා මේ උපතක් ඇති වුණා උපතක් ඇති වුණා කියලා කියන්නේ පළමුවෙන්ම මෙතනක් ඇති වුණා. ඒ ඇත්ත වශයෙන්ම කියනවා නම් අර ආර්ය ව්‍යවහාරයට අනුව ලෝකය ලෝකයක් මැනීමට ලෝකයක් ගැනීමට කුණියක් ගහිය වගේ. අර මෙතනක් ඇති වීම. ওই විදිහට තමයි දැන් ಜಾතිය ಜಾති වශයෙන් ඒ කෙනෙක් උපදිනකොටම ඒ උපදීමත් එක්කම ලබන පළමුවෙනිම උපන් දින තෑග්ග තමයි මරණය. ඒ ඒ තනත්තක් සිං වෙන මරණය. අන්න ওই විදිහට අපිට හිතා ගන්න පුළුවන් මේ ඉස්සභාව අඤ්‍යථාභාව කියන වචන දෙක ඉතාමත්ම ගැඹුරින් දැන් මේ දියසුලිය පිළිබඳවත් කියන්නේ ඒ විදිහේ දෙයක්. මෙතන මේ ඉස්සභාවයත් එක්ක මේ බැලු බැලමට මෙතන වසවත් කරන ස්වභාවයක් තිබෙනවා. දැන් අර දියසුලියේ දිය ආයතෙන් වල බැලුවාම මේකේ දැන් වටේ වසවත් කරන කියලා කියන්නේ යම් කිසි දෙයක් සමන්ගේ පාලනයේ පවත්වා ගත හැකි ශක්තිය. වසවත් කරන ස්වභාවය. දැන් ආත්ම කියන පදයේ ආත්ම කියන පදයේ මූලික අර්ථයක් තමයි ලෝකයා තුළ තියෙන ආත්ම දෘෂ්ටියේ මූලික හැඟීමක් තමයි මට පුළුවන් මේවා මගේ බලය මගේ යටතේ තබා ගන්න කියලා. ඒක තමයි වශයේ පවත්නවා කියන්නේ. එතකොට එදිය සුදයට බැලු බැලමට තියෙන්නේ මේක අර ස්වයංක්‍රීයත්වය ගැන පෙන්වන වගේම වසවත් වෙන ස්වභාවයක් මෙතන තියෙනවා. ඒ දිය සුදයට අර හැම එකක්ම ඇදලා ගන්නවා වගේ තියෙනවනේ. නමුත් ඇත්ත වශයෙන්ම මෙතන වසවත් වෙන ස්වභාවයක් නෙවෙයි තිබෙන්නේ අනාත්ම ස්වභාවයක්. ඒ කියන්නේ දිය සුදය කියලා කියන්නේ මොකක්ද කියලා ගැඹුරින් විග්‍රහ කරලා බැලුවාම මෙතන තියෙන දියවැලකුත් මහ ජලකඳිකුත් අතර හැපීමක් දෙකක් අතර හැපීමක් නිසා මෙතන එක්කෙනෙකුගේ වැඩක් නෙවෙයි. ඉදප්පච්චිතාව එයින් පෙන්නනවා මේ මේක එක්කෙනෙකුගේ වැඩක් නෙවෙයි. ඒ අන්නේක නිසා තමයි අත්තාහි අත්තනෝනත්ති සමාහට සමාවත් අයත් නැත. දියසුදුවට දියසුදුවවත් අයත් නැත. අර ප්‍රයන්තියක්යක් නැත ඔතෝ බවක් නැත කිව්වා වගේ මේ ලෝක ස්වභාවය මොකයි. මේක තමයි ඉතින් දුක. ඉතින් මෙන්න මේ කාරණය ඊළඟට තව දුරටත් බුදු පියාණන් වහන්සේ උදාන පාළියේ දක්වනවා මේ ලෝක ස්වභාවයම ඇත්ත වශයෙන්ම මේ ලෝකයේ අභාවයයි කියලා අල්ලගෙන ඉන්න එක ඇත්ත වශයෙන්ම අන්‍යතහා භාවයක් වෙනස් වීමක් අනිත්‍යතාව ඒකන ඒකන ඇතුල් වෙලා තිබෙන්නේ යේන යේන හිමඤ්ඤති සතෝ සංහෝති අඤ්ඤතා අඤ්ඤතා භාවී භවසත්තු ලෝකෝ භවපරේතෝ භවමීවා විනන්දති යදභිනන්දති සංඛයං යක්ඛ භායති සංදුක්ඛං භව විභානාය කෝ කෝ පනිදං ධම්මචර්යං උස්සති යේන යේනෙහි මඤ්ඤති සතෝකං හෝති අඤ්ඤතා. ඉතාලම කෙටි පද කීපයක් නමුත් මේවා බොහොම ගැඹුරක් තියෙනවා. යේන යේනෙහි මඤ්ඤති සතෝකං හෝති අඤ්ඤතා. මේ මඤ්ඤති කියන වචනයත් උත්තරායික ගැඹුරක් ඇති වචනයක්. කෙටියෙන් සඳහන් කළොත් මඤ්ඤනාවන් කියලා කියන්නේ තෘෂ්ණා මාන දෘෂ්ණි වශයෙන් යම් යම් දේවල් පිළිබඳව ප්‍රකල්පනය සිටීම. සංහාමාන දික්ක වශයෙන් යම් කිසි දෙයක් ගැන හිතනකොට ඒකට මඤ්ඤනා කියලා කියයි කියනවා. එතකොට යේන යේනෙහි මඤ්ඤති යම් යම් දෙයක් මුල් කරගෙන යම් යම් දෙයක් වස්තු කරගෙන මඤ්ඤණාවල් පවත්වනවා නම් සංහා මාන දෘෂ්ටි වශයෙන් කෙනෙක් හිතනවා නම් ඒ සිතිවිල්ලක් එක්කම සතෝ සංහෝති අඤ්ඤතා ඒ සිතිවිල්ලක් එක්කම මොකද වෙන්නේ ඒක අඤ්ඤතා අඤ්ඤතා භාවයට මුලක් හැදෙනවා ඒක අර උපතත් එක්කම අඤ්ඤතාව මරණය වගේ අන්න ඒක නිසා ජේන යේනහි මඤ්ඤති සතෝ සංහෝති අඤ්ඤතා ඒ මඤ්ඤණාව නිසාම ඒක අඤ්ඤතා භාවයට හැරෙන්න හේතුවක් වුණා ඒක වෙනස් වීමට පටන් ගත්තා යමක් වෙනස් වෙන්න පටන් ගන්න. යමක් මීට වඩා වෙනස් වෙන්න පටන් ගන්න නම් ඒක මෙයක් වෙන්න ඕන. ඒක මෙයක් වෙන්න ඕන. එතකොට ඒක මෙයක් වෙන්නේ ඒකට අර අවධානය යොමු වෙලා සංහාමාන දෘෂ්ටි වශයෙන් ඒක අර මුළු මහත් ලෝකයෙන් වෙන් කරගෙන එකක් හැටියට අල්ලගත්තාම. ඔන්නෝකම තමයි අර කියන්නේ යම් යම් හි ලෝකේ උපාදීයාති තේනේව මාරෝ අන්නේති ජන්තුන් කියලා. වෙන කෙනෙක් සඳහන් වෙනවා ලෝකයා යම් යම් යම් දෙයක් උපාදාන වශයෙන් අල්ලගන්නවා නම් ඒකම මාරය පිටිපස්සෙන් එනවා කියලා. ඉතින් මෙතන මේකේ අඤ්‍යතා මේ ගාථාව තව ඉතිරිවල කියන තේරුම් කරන්නේ යේන යේන හි මඤ්ඤති තතෝ තං හෝති අඤ්‍යතා අඤ්‍යතා භාවී භවසත්ෝ ලෝකෝ භවපරේතෝ භවමේවා විනන්දති මේ ලෝක ස්වභාවය ගැන බුදු පියාණන් වහන්සේ සංවේගයෙන් නැති නිදි ප්‍රකාශ කරන්නේ නැත්තේ අඤ්‍යතා භාවී භවසත්ෝ ලෝකෝ භවපරේතෝ මේ අඤ්‍යතා භාවය වෙනස් වීම කියලා කියන එක ස්වභාවය කොට ඇති මේ භවසත්ෝ ලෝකෝ භවයෙන් ඇලුනා වූ ලෝකයා භවපරේතෝ භවයටම ගැටි වූ භවපරේතෝ භව මේවා අභිනන්දති. භවයම යන සතුට වෙනවා. භව මේවා අභිනන්දති. ඊළඟ ප්‍රකාශ කරන එක ප්‍රතිඵලය. යද අභිනන්දති සං භයං. යමක් පිළිබඳව සතුට වෙනවා නම් වෙනවා නම් ඒ කියන්නේ භවය පිළිබඳවයි සතුට දක්වන්නේ සං භයං. ඒ උපද ඒ අන්තරාවක්. ඒ භයං. යද අභිනන්දති යද අභිනන්දති සං භයං. යත් භාය සං දුක්ඛං. යමකටද බියවන්නේ ඒ දුක. මොකටද බිය වෙන්නේ? අර භවය කියලා අල්ලගෙන ඉන්න එක වෙනස් වීමටයි. එතකොට ඒ කියන්නේ වෙනස් වීම තමයි දුක. අර අල්ලගෙන ඉන්න එක බයට හේතුවක්. දැන් යම් කිසි දෙයක් කෙනෙක් අර තමන්ගේ සාස්තු වල මැනික් දුවගෙන යනවා නම් ඒ පුද්ගලයා බොහොම බයකින් ඔය කොළඹ වගේ නගරයක යන්නේ. මක්නිසාද මේ මේ මේ මේ යවන් ළඟ තිබෙන මේ වට වටිනා දේ පිළිබඳ ඒ උපාදානය නිසා. අන්න ඒ වගේ අර භවය තමයි බයට හේතුව. මේ භවය පිළිබඳ අල්ම ඇති කරගන්නේ. ඒ වගේම යදා විනන්ද පිටං භයං යස්ස භායති තං දුක්ඛං ලැබිය වන්නේ අරවා අර නැති වෙයි කියලා එහෙමත් නම් ඒවා වෙනස් සත්‍යයකට හැරෙයි කියන ඒක නිසා බය ඒක නිසා දුකක් වෙනවා ඒක දුකක් වෙනවා යස්ස භාවති සංදුක්ඛං අන්න ඒක නිසා භව විපානාය කෝපං ධම්මචරියන් දුස්ති ඒ භවයෙන් නිදීමට භවය ප්‍රහීන කිරීම සඳහා මේ ධම්මචරියේ පැතිරෙනවා කියලා ඒ විදිහට බුදු පියාණන් වහන්සේ දක්වා දාලා ඒකට මෙතන අපිට පේනවා මේ අඤ්‍යථාභාවී භය මේ භවය ඇත්ත වශයෙන්ම අඤ්ඤතා භාවයම ස්වභාවය කොට ඇති බව. මෙන්න මේ ධර්මතාව දැකීම තමයි අර ඉදප්පච්චේතාවේ ඒ මූලික මූලව මූලිකම අදහස. ධර්ම චක්ෂුසිය පහළ වුණා කියලා කියන්නේ මේ ලෝකයේ මේ පැවැත්ම පිළිබඳව මෙන්න මේ සත්‍යයයි. නමුත් මේකට විසඳුමක් එක්කමයි අර අර ඒ ධර්ම චක්ෂුසිය පහළ වෙන්නේ. යංකින්ති සමුදය ධම්මං සබ්බං සං නිරෝධ ධම්මං මේ සමුදේ පක්ෂයන්ව කල්පනා කරලා බලනකොට કૃષ્ණා මාන දෘෂ්ටි වශයෙන් අල්ලාගත්තාම තමයි මේ විදිහේ දියසුලියක් හැදෙන්නේ. මේ මේ දියසුලිය හැදුනට පස්සේ තමයි අර විදිහේ සංහා උපාදාන ආදී වශයෙන් මේ ලෝකේ තියෙන මේ වටේ තියෙන අපිට තියෙන ඇදගෙන ආදී සමූහයක් ක්‍රියාවලියක් හැදෙන්නේ. නමුත් මේකේ නිරෝධය කිච්චි වෙනවා. මේ මේක පිළිබඳව මේක නැවැත්වීමකුත් නවත්තන්නත් පුළුවන් දෙයක්. මක් නිසාද මේක අර හේතු ප්‍රත්‍යයන්ගේ නැති වෙන දෙකක්. දෙකක් මුල් වෙලා මේ ඇති වුණු දෙක ඇති වුණු යම් ක්‍රියාවලියක් නිසා. එතන බසවස්සන ස්වභාවයක් නැති නිසා. නෝක තමයි අර හැම එකටම අපි අර මුලදී සඳහන් කළේ අනිත්‍යං සංසතං පටිච්ච සමුප්පන්නං කියන ඒ පද වලින් අපිට තේරෙනවා මේ එකම මේ අජාති ජරා මරණ ආදී මේ අංග 12ම අවිද්‍යාව දක්වා මේ හැම එකක්ම පටිච්ච සමුප්පන්න ධර්ම. ඒ කියන්නේ මේවා ප්‍රතිත් හේතුපත්‍යයන් නැති වුණු දේවල්. මේක නිත්‍ය දේවල් නෙවෙයි අනිත්‍යං. සංකතං මේවා නිකන් අර සකස් කරගත්තු දේවල්. මේ සංකතන් කියන එක නොයෙකුත් ආකාරයෙන් විග්‍රහ කරනවා කෙටිම අදහස මේවා සකස් කරගත්තු මේ මේ වාස්තු කරගත්තු දේවල් සංකතන් චේතනා වශයෙන් හිතාගත්තු දේවල් අනිත්‍ය සංකතන් පටිච්චසමුප්පන්න ඒ හේතුපත්‍යන්ගේ නැති වුණා පටිච්චසමුප්පන්න කය ධම්මං ඒක නිසා ඒවා ක්ෂය වෙන්නත් පුළුවන් ගෙවි යන්නත් පුළුවන් විරාද ධම්මං මේවා නැකිල යන්න පුළුවන් අර ජරාවේ ජරා පාට නැති වෙලා යන්න පුළුවන් මරණේ මරණ පාටත් නැති වෙලා යන්න පුළුවන් ওই විදිහ තත්ත්වයක් තියෙනවා. අන්න ඒක තමයි අපි කිව්වේ අර ප්‍රඥාප්තිය ආදීට මේවයි සම්බන්ධයක් තියෙනවා කියලා. ඔය විදිහට මේවායි නැති යන ස්වභාවයක් තිබෙනවා. අන්න ඒක තේරුම් ගන්නවා අර සමුදේ නිරෝධ කියන මේ ධර්මතාව දුක්ඛ පුද්ගලයා. දැන් ඒකට මෙතෙක් අපි ප්‍රකාශ කළේ මේ සංසාර වටේ සාමාන්‍ය රෝගියා පිළිබඳව ගැන කල්පනා කරනකොට මේ සංසාර වටයක් වගේ සංසාර දියුණුවක් වගේ කියලා කියලා ඊළඟට මේ දියසුලිය මේ රහතන් වහන්සේලා ගැන මේ දියසුලිය කොහොමද කියලා කියන්නේ. දියසුලිය පිළිබඳ අදහස් කොහොමද කියලා තිබෙන්නේ. රහතන් වහන්සේලා ගැන කෙටියෙන් ප්‍රකාශ කරලා තියෙනවා වට්ටම් තේසං අත්තිපඤ්ඤාපනාය. රහතන් වහන්සේලා පිළිබඳව රහතන් වහන්සේලාට අතදික් කරලා පෙන්눔 කරන්න දියසුලියක් නැත. ඔබ තමයි ගැඹුරුම තැන. ඒ කියන්නේ ජීවිතේට වඩා ගැඹුරු තත්ත්වයක් එතන තියෙනවා. දැන් සාධිසීරිය නම් අපිට පෙන්වන්න කරන්න පුළුවන් එතන යම් කිසි ක්‍රියාකාරීත්වයක් තියෙන නිසා. නමුත් රහතන් වහන්සේලා පිළිබඳව අපිට තේරුම් ගන්න බැරි තත්ත්වයක් තියෙනවා. සතහගත. ඒක නිසා තමයි මේ ප්‍රශ්න පැනනගිලා තියෙන්නේ. ඒ අය පිළිබඳව ඒ උත්තරයන් පිළිබඳව ජීසුදයක් නෑ ඒක පෙන්වන්න කරන්න. ජීසුදයක් කියනනම් අපිට අරයාමයා කියලා කියන්න පුළුවන්. එහෙම තත්ත්වයක් නෑ. වත්තන් තේසන්නක් පිපඤ්ඤාපනාය. ඊටත් වඩා හොඳ ලස්සන ගාථාවක් උදාන පාළියේ සඳහන් වෙනවා. වත්තං තේසන්නත්ති පඤ්ඤාපනාය එන්නම් වත්තං නවත්තති ඒසේවන්තෝ දුක්ඛස්ස සික්ඛා පරිත්‍රාණ සම්දිති අච්චච්චි වත්තං අච්චච්චි වත්තං යදා නිරාතං විසුක්ඛා පරිත්‍රාණ සම්දිති චින්නම් වත්තං නවත්තති ඒසේවන්තෝ දුක්ඛස්ස අච්චිත්ති වට්ටං රහතන් වහන්සේ කෙනෙක් කරපු දේ මොකද්ද අච්චිත්ති වට්ටං ඊසුලිය කපා දැම්මා ඊසුලිය සිඳ දැමීය දෙදා නිරාසං ආශා රහිත සත්‍යයට පැමිණේය විසුඛා කරිතා නසන්දති යදී ගිය දියවැල නොදලයි විසුඛා කරිතා නසන්දති චින්නම් වට්ටං නවත්තති හිඳන හිඳින ලද ඊසුලිය නවත්තති කවුරුරක් කරකැවෙන්නේ නැහැ ඒතේවන්ත දුක්ඛස්ස මෙයමයි දුකේ කෙලවර එතකොට මෙතන කියන්නේ රහතන් වහන්සේලා පිළිබඳව අන්න අර දියසුලිය සිඳ ගැනීම තමයි අර රහත්ය අරහත්ය වගේ නිරෝධය අර සමුදේ පැත්තෙන් බලනකොට අර ජීවල උත්සාහ කරනවා ඉදිරියට යන්න ඒ උත්සාහය ඇතර යාම ඒක ඉතින් මානසික දේවල් ඔක්කොම සිදු වෙනවා ඒකම මේකටම මේ අදහස වඩාත් පැහැදිලිව දැක්වෙන ප්‍රශ්නෝත්තර වශයෙන් යෙදෙන ගාථා දෙකක් සංයුක්ත සංගීත සඳහන් වෙනවා ඉතාමත්ම හොඳ ගැඹුරු අර්ථයක් දෙන්න කරන ආකාරයෙන් එක්තරා දේවතාවෙක් බුදු පියාණන් වහන්සේගෙන් ප්‍රශ්නයක් විමසනවා කුතෝ සරා නිවත්තන්ති සත්‍ය වත්තං නිවත්තති සත්‍ය නාමංච රූපංච අපේසං උපරුද්ධති බුදු පියාණන් වහන්සේට දෙන පිළිතුර අතෝ සරා නිවත්තන්ති එක්ක වත්තං නවත්තති එක්ක නාමංච රූපංච අපේසං උපරුද්ධති ඒ කියන්නේ කුතෝ තරා නිවත්තන් කි කත්තවත්තන් නවත්තති. කොතනින් කොතනින් දියවැල් නවතිද්ද කුතෝ තරා නිවත්තන් කි කත්තවත්තන් නවත්තති. කොතනක දිය සුදුව නොකර කෙරෙයිද කත්ත නාමංච රූපංච අසේකං උපර උපරුජ්ජති. කොතනක නාම රූපය සම්පූර්ණයෙන්ම නිරුද්ධ වේද. අත්වශයෙන් මේ දෙවෙනි ගාථා මේ විදිහට යන්නේ යක්ඛ ආපෝත පඨවි තේජෝ වායෝ නගාතති අතෝ සරාණි වත්තන්ති අක්ඛවත්තං නවත්තති එක්ක නාමංච රූපංච අසේතං උපරුද්ධති. අර මුලින් සඳහන් කළ එක පදයක් අඩුයි. ඒක නිසා නැවත මතක් කළ යුතු තිබෙනවා. යක්ඛ ආපෝත පඨවි තේජෝ වායෝ නගාතති මුල් පදේ ඒකයි බුදු පියාණන් වහන්සේගේ පිළිතුරේ යක්ඛ ආපෝත පඨවි තේජෝ වායෝ නදාති යම් කෙනෙක් පඨවි ආපෝ තේජෝ වායෝ යන සතර මහා භූතයන් නදාති ප්‍රතිෂ්ඨාවක් නොලබද්ද අතෝතරා නිවත්තන්ති අන්න එතන එතනින් තමයි අර දියුරල් හැරෙන්නේ අතෝතරා නිවත්තන්ති එත් සංලවට්ටති එත් නාමන්ත රූපංක අසේකං පුරුද්දති අන්න එතනයි නාමයක් රූපයක් නිරන්තරයෙන් නිරුද්ධවන්නේ එතකොට මෙතනින් අපිට පේනවා මේ යක්ෂය එච්ච කියලා මෙතන කියන්නේ අර නිර්වාණයයි ඒ කොයියන් ආකාරයෙන් හැඳින්වුවත් සබ්බ සංඛාර තමත කිව්වත් අසංකත ධාතුව කිව්වත් ඒ කොයි වචනෙන් කිව්වත් අර නිරෝධ සත්‍යයයි නිරෝධ සත්‍යයයි මේ කියන්නේ ඒ නිරෝධ සත්‍යයේ ලක්ෂණය කුමක්ද යක්ෂ ආපෝච්ච පඨවි තේජෝ වායෝ නගාදි ඒ ඒ රහත් විඥානයි රහත් සිතේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා භූතයන් හොල්මන් කරන්නේ නැහැ ඒවා ප්‍රතිෂ්ඨාවක් ලබන්නේ නැහැ. යථාකෝච පඨවි තේජෝ ආයන දාසති අකෝසරණවත්තන්ති අන්න එතනින් තමයි ඒ යම් අවස්ථාවක ඒ සතර මහා භූතයන් පිළිබඳව පඨවි ආපෝ තේජෝ ආයෝ පිළිබඳ සම්පූර්ණ විරාගය ඇති වුණා නම් අතෝ අන්න එතනින් අර දීවල් බලන්නේ නැහැ අකෝසරණවත්තන්ති එක්ක වට්ටම් නවත්තති දියසුලිය කරකැවෙන්නේ නැහැ එක්ක නානන්ත රූපංච නාමයක් රූපයක් සම්පූර්ණයෙන්ම එතන නිරුද්ධ වෙනවා. ඔන්න විදිහට මෙතන තේරුම් ගන්න පුළුවනි අර නාම රූපයේ රූප ගැන කල්පනා කරලා බලනකොට මේ රූප ධර්මයන් විග්‍රහ කරන අවස්ථාවේදී පඨවි ආපෝ තේජෝ වායෝ සතරික මහ භූතාන් චතුන්නන්ත මහ භූතාන උපාදාය රූපං කියලා දැක්වීමක් නිසාද මේ රූපයේ යකින් තිබෙන මේක හේතුව වුණ අර සතර මහා භූතයන් පිළිබඳව සැලකිල්ල වුණ කිරීම තමයි මේ බුද්ධ ධර්මයේ තියෙන විශේෂත්වය. ඒතෙක් බුදු පියාණන් වහන්සේලා වහන්සේ පහළ වෙන තාක් ලෝකයා හිතුවා මේ රූපයෙන් ජය ගන්න නම් අපි අරූපය බදා ගන්න ඕන කියලා. නමුත් අරූපයේ තිබෙන රූපේ ඊටාත්ම සියුම් මන්දමින් මෙතන ඊටාත්ම සියුම් දෙහොන අපි හිතමු කවුරු කෙනෙක් කෙනෙක් රැයේ යම් කිසි දෙයක් දැකලා යකෙක් කියලා බය වෙලා දුවනවා. ඒ පුද්ගලයා දුවන්නේ යකාගෙන් බේරෙන්න. නමුත් යකත් අරගෙනයි දුවන්නේ. හිතේ යකා ඉන්නවා. අන්න වගේ මේ ලෝකයා එතෙක් බුදු පියාණන් වහන්සේලා පහළ වෙන මේ රූප ධර්මයෙන් නිදුන සඳහා අරූපය අල්ලගත්තා. ඒක නිසා අර අරූපේ ලෝකයේ කෙරවලට ගියත් නැවත අර සංස්කාර සංස්කාර ධර්මයෙන් බැඳිලා යන්නේ ඒ සංස්කාර බලය සංසිඳුන හැටි ආයත් රූපයටම කැටවිලා යනවා. ඔන්න ඒ ද්වේ නිශ්චිතතාවක් එතනත්. ධර්මාන් ශාස්ත්‍රා ප්‍රවතු දීශිකානන් වහන්සේ දේවාලයේකම කන්දේ විතර පොත්කුල්ගල ආරණ්‍ය සේනාසන වාසී සපුරා තහනම් බව කරුණාවෙන් සැලකන්න.